ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාවක් සඳහා සීලුම දෙනා ඒ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලකා ධම්මාති තී කරුකටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ තණ්හාව කියන දුකට මුල් වෙන ප්‍රධාන හේතු අරගෙන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ අපිට පෙන්වන්න හදන ක්‍රමයට ඒක කෑලි කෑලි වලට කඩලා කොයි තැනකින් හෝ මේක දුර්වල කරගන්න අපිට පූර්ණ සංඥාව gediye වශයෙන් බැරි නම් ඒකෙන් කොටස් කොටස් කැඩීමේ සටන් උපක්‍රමයක් උගන්වනවා. ඉතින් ඒක සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරලා ධර්ම කොටාසයක් මේ අපි උපුටා ගත්තේ දසුත්තර සූත්‍රයේ නව වෙනි කරුණු සඳහන් පොතේ. නමුත් අංගුත්තර නිකාය නවක නිපාතේ මේක මේ විදිහටම සඳහන් වෙනවා. ඒතර සර්වචනාංශයේ අංගුත්තර නිකාය දේශනා කරපු එක සාරිපුත්‍ර සාංශයේ උග්‍රහ උද්දෘත කරලා තමයි කත මේ නව ධම්මා පහතබ්බා ප්‍රහාණය කළ යුතු ධර්ම නමයක්. දැන් අපි ආර්ය චතුරාර්ය සත්‍ය දේශනා කරනකොට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය දේශනා කරලා තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. අර තණ්හාව කියන එක තුනට කඩලා පෙන්නනවා. එතකොට යම් පහසුවක් තේරෙනවා. මේ එකට වෙලා තියෙනකොට තුනම කඩන්න අමාරු වුණාට ඒකේ කොටස් කොටස් අරගත්තාම අපේ හොඳටම ඉන්ද්‍රිය ධර්ම දිනු වෙච්චලා ඒක කොටසක් කඩන්න පුළුවන් වෙයි. දැන් මේක තුන නවයට කඩලා පෙන්නනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් සමස්තයක් වශයෙන් මිටිය වශයෙන් එහෙම නැත්නම් ඝණයක් වශයෙන් කඩන්න බැරි වුණාට මේ සුළු කුළු කොටස් විශේෂයි සමහර විට අපිට සමහර තැනකදී මේක දුර්වල කරගන්න පුළුවන් වෙයි. හරියට බලකොටුවක දුර්වල තැනීම පහර දීලා බලකොටුවට ඇතුළට ගිහිල්ලා විනාශ කරනවා වගේ. ඉතින් අපි පසුගිය දවස්වල ගත කරපු ඒ ධර්මදේශනවලදී තණ්හා පටිච්ච පරිේෂණම් කියන එක අපි ඉගෙන ගත්තා. අපි මේ පරිේෂණ කරන්නේ නැත්නම් පරිේෂණය කියන්නේ තණ්හාවකින් ලෙඩේ රෝග ලක්ෂණයක්. මොනවාට අපි පරිේශණය කරන්නේ අපේ ජීවිතය අපි ලංකම් කරගත්තොත් විශේෂයෙන්ම පැවිද්දෝ එහෙම නැත්නම් මේ වගේ වැඩමුළුවක් ගත කරන කෙනෙක් මේ සිව්පසීර තමයි පරිේශණ කරන්නේ චීවර පින්නපාත සේනාසන ගිලම්පස කියන මේ හතර ලද දෙයින් සතුටු වෙන්නේ නැතුව වැඩිපුර ඉල්ලනවා ඒ පරිේශණය අපිට හිතා ගන්න පුළුවන් මහානකමටත් හරි නෑ. දායකයන් විඳින්න වෙන්නේත් නෑ. ඒ නිසා ලදයම් දෙකකින් සතුට වෙන්න යනකොට අපි යම් ප්‍රමාණයකට අර තණ්හාව කියන ප්‍රධාන කාරණාට එක පැත්තකින් පහර දෙනවා. ඒකට කියනවා යථාලාභ සන්තෝෂය කියලා. ලද යම් ඒකෙන් සතුට වෙනවා. එතකොට අපි අර අරක හොඳ නෑ මේක මදි මේක දිගයි මේක කොටයි කියා ලැබෙන සිව්පසයට පරිේෂණ කරනවා නැත්නම් තියෙන එකට දොස් කියනවා වෙනුවට ලදයන් දෙකකින් සතුටු වීමේ ගුණකතා කරනවා. ඒක සරුවත් යන අපිට කියලා දීලා තියෙනවා. අපේ සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ ඇතුළේ සෑම ස්වාමීන් වහන්සේ නමක්ම ලදදීන් සතුටු වීම. අපි හිතමු යම් හේකින් අපිට ඒක කරගන්න බැරි වුණා. අපි චීවරයට සතුටු වෙන්නේ නැහැ. පින්නපාත සීනාසන් ගිලම් පසුවට සතුටුයි. ඉතින් අපි සිවුර හොයාගෙන යනවා. තව කෙනෙක් ඉන්නවා චීවරේ සම්මේ ලදදීන් සතුටු වෙනවා. පින්නපාතයට සතුටු නැහැ. තව කෙනෙක් ඉන්නවා චීවර පින්නපාත සතුටුයි. සීනාසනයට සතුටු නැහැ. තව කෙනෙක් ඉන්නවා චීවර සීනාසන ගිලම්පත මෙත චීවර පින්න පස්සේ නා සතුට ගිලම්පතට සතුට නැහැ. ඉතින් එක්කෙනෙක්ගේ තියෙන මොකක් හරි දෝෂයක්. ඒක හරියට දැනගෙන මෙතනින් ගොඩාක් කෙලෙස් උපදිනවා. මාව නඩත්තු කරන දායකයට සුබර වෙන්නේ මම. හරි බරක් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් සතුටින් ඕන කිව්වොත් අර තෘෂ්ණාවට උත්තරයක් ලැබෙනවා. යම් මේකෙන් හිතුම අපිට කරගන්න බැරි වුණා. අපිට කොහොම කෙරුවක්වත් දීප දීප දේ අඩුපාඩුකම් කියනවා. එතකොට මහානක බාල්ලලා යන්නෙත් නැහැ. භවනා ජීවිතය අල්ලලා යන්නෙත් නැහැ. ඔය අපි එකිනෙකාට කතා කරන්නේ ඔච්චරමයි. කතා කරන්නේ මේ ලද දෙයින් සතුටු නැහැ. ඉතින් ඒක වැඩි කරගන්න, දියුණු කරගන්න, උසස් කරගන්න කතා කරනවා. ඉතින් ඒකට වැඩමුළුවට මහානකමකට නැත්තම් පැවිදටත් හොඳ නැහැ. අඩු කරගන්න බැරි උණයි කියලා හිතමු. එතකොට මේ පරිේශන නිසා ලාභ ලැබෙනවා අපට. අර හිතුව පැතු සම්පatti ලැබෙනවා. මට ඕන කරන පාටෙම ඕන කරන දිගට ඕන කරන වර්ගයෙන් සිවුරක් ලැබෙනවා. එහෙම තමයි ආස කරන જાති ආහාරයක් ලැබෙනවා. එහෙම තමයි හිතුව පැතු ආකාරයේ සීනාසනයක් ලැබෙනවා. එහෙම නැත්නම් බෙහෙතක් පිළිකරක් ලැබෙනවා. අන්නේ ලැබුණාට පස්සේ අනික් අයට නොලැබුණා මට විතරයි ලැබුණේ කියනකට වඩා තේරුම් අර ගන්න ඕනේ මේ ලාභය ඊටාම දරුණු දෙයක්. දාරුණෝ බික්ක වේලාභ සක්කාරෝ. දරුණුයි බාහමහනේ මේ ලැබිච්ච සත්කාරය. ලාභ සත්කාර හිලෝකෝ අඤ්ඤූප අඤ්ඤෝයාවසෝ ලාභ සත්කාර සම්මානෝ අඤ්ඤෝහි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. නිවන් ගමනේ අනේක කරාට ලාභ සත්කාර සම්මාන බරපතල හානියක්. ඒක නොමගට යොමු කරන එක. ඒ නිසා ලැබුණු ඒ සීවර පින්න පාත සේනාසන ගිලාප්මස පිළිබඳව අගතිතෝ අමුචිතෝ අනජහපන්නෝ ආදීනව දස්සාවි. මේක ලැබුණට මේක ආදීනව සහිතයි. මට ඇලෙන්න ඉඩ තියෙනවා. මේ මට ලැබුණ හොඳ සීවරේ පින්න පාත සේනාසන ගිලම්පසේ ඇලීම තමයි ඔය තෘෂ්ණාව වශයෙන් පෙනී හිටින්නේ. ලැබුණට ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න මේ අණු පහත් කරන තමන් උසස් කරන්න යන්න එපා. එතකොටත් අපිට පුළුවන් නමෙන් එකක් කඩලා දාන්න. ලැබුණු පින්ඩපාතේ සීනාසනේ සිවුර ගිලම් ප්‍රතිපිරේ අඳුරට පාන්න එපා. අණු පහත් කරලා හිතන්න එපා. ඒ මිනිස්සුන්ට ලැබීම නැහැ. උන් පින් කරලා නැහැ. මට නම් හිතුව පැතුව දේවල් ලැබෙනවා කියලා හිතන හැම එකකින්ම ලෞකික පැත්තෙන් අපි ඉස්සරහට ගියාට නිවෙනින් පස්සට යනවා. ඊට පස්සේ ඒකත් කරගන්න බැන්න අපි ලැබිච්ච දේලත් කටමැත දොඩවනොයි කියලා හිතමු. මේක ලැබුණේ පාඩුවක් කියලා දන්නේ නැතුව ඒකටත් කෑ ගහනොයි කියලා. ඒ එතකොට අපිට විනිශ්චයක් අවස්ථාවක් ලැබෙනවා. ලාභ ලැබුණාට පස්සේ මම මෙහාට මේ ටික දෙනවා මෙහාට දෙන්නේ මට ලැබිච්ච ලාභේ බෙදා දීමේදී ලැබිච්ච ලාභය අනුව අපිට විනිශ්චය ශක්තියක් ලැබෙනවා. ඒ විනිශ්චය ආපු ගමන් කැමැති අයට සලකනවා නෑදෑයින්ට සලකනවා හතුරන්ට නොසලකයි. ඒතර රට්ටුන්ට පේනවා මේ මිනිස්යාට සාධාරණේ නෑ. විනිවිද පේන ගතියක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. සමව සලකන්න දන්නේ නෑ. ඉතින් එතකොට අර දෙන දෙන කෙනා කැමති වෙනවා. නොදෙන කෙනා වෛර කරනවා. ඉතින් ඒක නිසා බැරි නම් එහෙම Tamanට ලැබිච්ච වස්තුව පිළිබඳ විනිශ්චය කරගන්න බැරි නම් දැන් අපි Nissan වනේ කරලා තියෙන ලැබිච්ච ලාභ ඔක්කොම ගබඩාවට දානවා. අපි යන්නේ නැහැ බෙදන්න. ගබඩාවෙන් ඉල්ලන කෙනාට දෙනවා. එතකොට අපිට විනිශ්චය ශක්තියක් නැහැ. ඒත් ඒකට සමහරු කැමති නැහැ. ආගන්තුක වෙන ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ ඒක. ඒගොල්ලෝ හිතනවා මේ පූජා කිරුවේ මට මට මේක විනිශ්චය ශක්තිය ඕනේ කියලා. අපි කියනවා පූජා කිරුවේ නම් මට තමයි මුතුස්නාව නැතිවීමේ අදහසින් ඕක ගබඩාවට දාලා නිකන් හිටපන්. ලැබිච්ච දේ අපිට දාපුවා. එතකොට අපිට අර බුදුජානසේ ගබඩාවතෙන් අපිට උගන්ලා තියෙන ක්‍රමයේ හැටියට දැම්මට පස්සේ ගබඩාවේ තියෙනවා ආයෙත් ගිහලා ඕනනම් ගන්නවා. ඉල්ලීමක් කරලා ගන්නවා. නැත්නම් ගබඩාව තීරණ කාට හරි දෙන්න. ඒකත් ජයසිරි මංගලම් කියලා කරපණ ඉන්නවා. විනිශ්චය නැහැ. මම යන්නේ විනිශ්චය කරන්න. අන්න ඒ දෙකේදී මම දැකලා තියෙනවා ඥානාරාම ස්වාමීන් වහන්සේ සහ ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන්සේ ලාභ ලැබීම තින් අග්‍රගණ්‍ය දෙනවා. ඒවා බෙදලා දෙනකොට කවදාවත් ගා ගන්නෑ. කවදාකවත් මනාප කෙනාට දෙන්නෙත් නෑ. අමනාප කෙනාට නොදී ඉන්නෙත් නෑ. ඒවා සාංගික ක්‍රමයට යන්නයි. ඒ නිසා ලාභේ ලැබීම සත්පුරුෂයාට මහ විශාල විනාශයක්. සක්කාරෝග කාපුරිසා හන්ති කියලා තියෙනවා. අසත්පුරුෂයාට ලාභ දීපු ගමන් ඌ ඒ කාණ්ඩ හැරපාගෙන කැමැත්තන්ට දීලා අකමැත්තන්ට නොදී අර මේ සාංගික බවක් මේක ලැබෙන්නේ බුදුහාමරගේ පිනට බව මතක නැතුව තමන් විනිශ්චය ශක්තිය අතර ගන්න. විනිශ්චය ශක්තිය අතර ගත්ත ගමන් මිනිහා කවුද කියලා පේනවා. විනිශ්චයෙන් පේනවා කවුද කියලා. ඒ නිසා විනිශ්චය නොකර සිටීමේ හැකියාව විනිශ්චයක් Tamanට ආවට විනිශ්චය කරන්නේ නැහැ. ඔක්කොටම කියනවා සමග විනිශ්චය කරගන්නයි කියලා. නැත්නම් අපි කියනවා සාමීචි ප්‍රතිපන්නයි කියලා. සාමීචි රදුපටිටු කරන ඔක්කොම එකතු වෙලා විනිශ්චය කරනවා ඉවරයි. එහෙම නැත්නම් අපන්නක ප්‍රතිපදා කිසි කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ ඕන කෙනෙක් ගන්න කෙනෙක් ගත්තවයි කියලා. ඒක අමාරුයි. ඔය කවදාකවත් විශ්වවිද්‍යාලයක හෝ ආර්ථික විද්‍යාවේ හෝ දේශපාලනේ උගන්වන්නේ නැහැ. ඉතින් බුදුහාමුදුර අපිට මේ සාංගික කියලා ක්‍රමයක් උගන්ලා දෙනවා. සාංගිකව ලැබුණා නම් යන්න අගට අනගත චතුසිස සංග දිනේ නොපැමිණි පැමිණි නොපැමිණි සතර දිසින් වටින සංඝයාට දීලා තියෙන්නේ. මට මොකද්ද තියෙන අයිතිවාසිකම මොක බෙදන්නේ. බෙදපු ගමන් විසි විශාල පිරිසකගේ දෝෂයට ලක් වෙනවා. ඉතින් මේ විනිශ්චය නොකර සිටීම තෘෂ්ණාව නැති කිරීමේ එක ක්‍රමයක්. ඉතින් කට්ටිය ඇවිල්ලා නම් පත් කරන්න හදනවා අපේ විනිශ්චයකාරය වශයෙන්. අපේ නීතිඥයන් කියන්නේ දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ ගන්න දෙයක් කරගන්න. මේක අමාරු. ලැබුණාට පස්සේ ඒක විනිශ්චය කරන්න තියෙන ආසාව තමයි අපිට ඇත්තටම තියෙන්නේ. අපි හම්බ කරන දේ පාවිච්චි කරන්න වෙලාවක් අපිට නැහැ. මේ අරයට මෙහාට බූදල්ලි යන්න ගිහිල්ලා බුදුමාකාර ප්‍රශ්නයක් තියෙනවා. අප්‍රිය දායාදේ කියලා. කිවල් දොර ඉන්න මිනිසුන්ද මරුණාට පස්සේ කවව කවදාකවත් අර දාඩිය මාංශයෙන් හම්බ කරපු වස්තුව Tamange ඕන කෙනා අතට යන්නේ නැහැ. යන්නේ කවුරු හරි කඩා කඩා ගන්න. ඒක කියන අප්‍රිය දායාදේ කියලා ඒ නිසා කට්ටිය මැරෙන්න හරි බයයි. මොකද මැරුණාට පස්සේ මේක එක්ක රායසන්තක වෙනවා. එහෙම නැත්නම් අල්ලපු වැටේ මිනිහා ඉඩමල්ලා ගන්නවා. එහෙම නැත්නම් කොහෙන් හරි ආපෙලි වස්තුව කඩාන යනවා. ඉතින් මැරුණාට පස්සේ ගෙවලියෝ වෙලා ආපහු ගෙදෙට්ට එනවා. ගෙම්බෝ වෙලා ගෙදෙට්ට එනවා. පයින් ගහපුවාම ගේදිය හැරගෙන තමයි වැටෙන්නේ. ඇයි මැරලා තියෙන්නේ මේ මැරලා නැහැ ඇත්තට මැරලා නැහැ. ගෙම්බා වෙලා ඇවිල්ලා. ඉතින් ඒ ගෙවල මට්ටමට යන්නේ යන්න ඉස්සරලම මේක සාතෝ සාධාරණ දෙයක් බව හිතන්නේ. ඒක ලස්සන බුදුජානකගේ අග්ගඤ්ඤ සූත්‍රෙ පෙන්නනවා. මේ ලෝකේ හට ගන්නකොට බොහෝ මේ ඔක්කොම සාරෝ සාධාරණ වෙලා තියෙනවා. ඊට පස්සේ මිනිස්සු මේ කුට්ටි කඩාගෙන, විවස්ථා හදාගෙන, රට රාජ්‍ය බෙදාගෙන, එහෙම නැත්නම් මේ දේශී මාර්ගල හදාගෙන දැන් අද මොකද වෙලා තියෙන්නේ? පුදුමාකාර රණ්ඩුවක්. ඉතින් අපිට අඩු ගානේ අපි ජීවත් වෙන අපේ භාවනා කරන්න අතර විනිශ්චයක් නොකර ඉන්නවා. එකතු වෙලා ගන්න චින්නුට එකඟ වෙනවා. විනිශ්චයක් ගන්න වුණොත් දැනගන්න විශාල සංසාරයකට වාසනාව ලබනවා. ඔහුගේ දඬුවම් ලබනද ධිකයට වාසනාව ලබනවා. නොවන්න නම් මෙතනදිම කියන්නේ අපි විනිවිද පේන විනිශ්චයක් ගමු ප්‍රජාතන්ත්‍රවාදී විනිශ්චයක් ගමු සමවිභජනය කරමු කාටත් විනිශ්චය ගන්න අයිතිය දෙමු මේක අමාරුයි. ඒ නිසා හොඳම වැඩේ තමයි ලාභත් නැහැ විනිශ්චය නැතුව ඉන්න එක. යම් විනිශ්චය කරන්නේ අපි කරපු ගමන් අපි මනාපේ කරනාට අපේ රුචිය කරනාට අපි කොටස් කරනවා. චන්දරාගේ පහළ අපි ඊයේ මේක අපේ භාවනා ජීවිතයට සම්බන්ධ කරගත්තා වෙන පැත්තකින් මේ අහිතට අරමුණක් මධ්‍යස්ථ අරමුණක් දුන්නට පස්සේ මූල කර්මස්ථානේ දුන්නට පස්සේ ඊරියව හිටපන් කියලා අපි ඒක මධ්‍යස්ථ අරමුණක් දුන්නට පස්සේ හිත කොච්චරක් ඉඳගෙන ඉනකොට මන අපමණාප අරමුණට පයින්නවා. ඉතින් පයින්කොට හිතෙනවා මේ කාගේ වුණාටද මෙච්චර ලස්සන මේ මධ්‍යස්ථ අරමුණක් තියදී හිත රාග අරමුණට පණින්නේ. මීට කලින් පෙර භවවල අපි වට ප්‍රේම කරලා තියෙනවා. එක තැනක ඉඳවීම කර්මයක් කියලා හිතලා තියෙනවා. නානාවිද රූප බලන් ආස කරලා තියෙනවා. නානාවිද සද්ද අහන්න ආස කරලා තියෙනවා. නානාවිද ගන්ධ රස පහසට ආස කරලා තියෙනවා. ඒක භව සම්පත්තියක් කියලා හිතලා තියෙනවා. ඒකට අදාළ පිංකම් කරලා තියෙනවා. උඩ පිංකම් නෙවෙයි කියන්නේ තියෙන්නේ ගොංකම් කියලා. මොක කරලා ඉල්ලලා තියෙනවා. දැන් මේ ඉඳගෙන ඉන්නකොට හිතෙනවා රූප පෙන්නවා. ඉබේම හිත රූපෙට යනවා ඉඳගෙන ඉන්න අරමුණට වැඩි. ඉබේම හිත සද්දෙට යනවා ඉඳගෙන ඉන්න අරමුණට වැඩි. මොකද අර ඉඳගෙන ඉඳීමේ තියෙන කම්මැලිකම නීරසකම වෙනුවට අර පිටින් එන සද්දේ, පිටින් එන රසය, පිටින් එන රූපේ චන්දරාගයක් ඇති කරනවා. එතකොට අපේ හිත පැදුරටත් නොකියා හිත පිට යනවා කියලා අපි කියන්නේ. රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ රස පහස දැනෙනවා. ඉතින් මෙතෙන්දි කොච්චර අපි විඳවනවද? කොච්චර කිව්වත් මේ පිරිසුදු මාර්ගයේ ඉන්නේ නැතුව අර පාරෙන් පිටපයි. අපි කියනවා ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එකෙකුසේ. ඒක මේ අසුතවත් පුතුජණයට නැහැ. එයාට යන්න පාරක් නැහැ නේ. යෝගාවචරයට යන්න පාරක් තියෙනවා. යෝගාවචරයට යන්න මධ්‍යස්ථ අරමුණක් තියෙනවා. සක්මන් කරනකොට දන්නවා හිත තියන්න ඕනේ තැන. වාඩි වුණාම දන්නවා හිත තියන්න ඕනේ තැන. කෑම කනකොට දන්නවා හිත තියන්න ඕනේ තැන. නානකොට දන්නවා හිත තියන්න ඕනේ තැන. දත්මතිනකොට දන්නවා හිත තියන්න ඕනේ තැන. නමුත් එහෙම තිබ්බට හිත කොහෙද පනින්නේ? හිත පනිනවාමයි වැඩේ. ලාහට ගෙම්බ එකතු කරනවා. මේ තියලා ගන්න ඉස්සලා ගෙම්බපයි. ඉතින් ඒකට අපි හිතනවා නම් මේක කාගේ හරි දෝෂයක්. එමෙත මේ සද්ද දෙන එකනාගේ දෝෂේ, රූප දෙන එකනාගේ දෝෂේ නෑ. අපේ හිතේ තියෙන කඩප්පුලිකම අපේ හිතේ තියෙන කාමයට අදින ගතිය, ඡන්දයට අදින ගතිය මේකට කනගාටු වෙන්න එපා. ඒ වෙනුවට මූල කර්මස්ථානට ප්‍රේම කරන්න. මූල කර්මස්ථාන නැවත නැවත හිත යොදවන්න. මූල කර්මස්ථානේ හිත යොදවන්න බෑ. ඒක නීරසයි. ඒක නිසා ඡන්ද රාගය ඇති වෙන්නේ කාමෙට නම් රාගේ නැතිකමට බුදු ජානක වචනක් දෙන විරාගය කියලා අපිට අරමුණට විරාගය පහළ වෙනවා බාහිර පිට යන හිතේ අරමුණට රාගය පහළ වෙනවා. ඉතින් මේක හොඳට පරියන්කේදී නොදකපු කෙනෙක් මේ ස්වභාවේ නැහෙනේ. මේ අරමුණට විරාගේ, බාහිර අරමුණට රාගේ. ඉතින් මේ දෙකෙන් යෝගාවචර කඩුව දෙන්නේ කාටද? කොපුව දෙන්නේ කාටද කියන එක තමයි මෙතන මේ රාග විරාග, රාග විරාග මසෝකං ධම්මම සංගත මප්පටි කුලා. මේ රාග විරාග දෙක දැනගෙන කවදද අපි එපා වුණත් නීරස වුණත් විරාගය හොඳයි. ඒ නිසා මම නැවතත් මූල කර්මත්තාන්ට එනවා. චන්ද රාගය ආසයි හැබැයි අපායට ළඟයි. ඒ නිසා චන්ද රාගය එනකොට කලබල වෙන්න එපා. මේ පෙර කරපු ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙන වෙලාවක්. හැබැයි නිවනට බාධායි. ඒ නිසා චන්ද රාගය දනවන අරමුණ තිබියදී ඒක දැනගෙන අපිට පුළුවන් නම් විරාග දනවන අරමුණට එන්න. බුදුජානනාචේ සඳහන් කරනවා විරාගෝ සෙට්ඨෝ ධම්මාන. සිළු ධර්මයන්හි වැදගත්ම ධර්මය තමයි විරාගය. අපි කියන මේ කම්මැලිකම. අපි කියන මේ නීරස ගතිය. අපි කියන මේ නිදිමත වෙන ගතිය. අපි කියන මේ හිත හැංගෙන ගතිය. අපි කියන මේ හිත පැනලා යන ගතිය. අරමුණට තියෙනකොට හරි නීරසයි. අරමුණට තියෙනකොට හරි කම්මැලි. අරමුණට තියෙනකොට හිත නිදිමතයි. අරමුණට හිත තිබ්බහම හිත පනිනවා. අන්න ඒකට ප්‍රේම කරන්න පුළුවන් නම් නීරස වුණත් අතාරින්නේ කම්මැලි වුණත් අතාරින්නේ මම නැවත නැවතත් රාග විරාග මනේජම සෝකං ධම්මම සංගතම අපටිකූලං රාග විරාග දෙක දැනගෙන රාගෙට කපුව දෙනවා විරාගෙට කඩුව දෙනවා ඒ වෙනුවට අපි කරන්නේ නොදැනීම චන්ද රාගෙට කඩුව දීලා විරාගෙට කපුව තමයි දෙන්නේ මේ මූණවල එන ගහච්ච සෝම් පිටින වගේ හැදිලා තියෙන ඕන ඕක නිසා භාවනා කරන්නේ ඔගේ මූණ දිහා බලන්න මලකඩ බැඳිලා මකුළු දැල් බැඳිලා ගන්න දෙයක් නැහැ. බලන්නකෝ භාවනා කරනකොට හිත පිට යනවනේ. ඉතින් හිත පිට යන්නේ නැති කෙනෙක් අල්ලන්න බලන්න. කවුරුත් නැහැ. සරුවචන් වහන්සේගේ හිත පිට යනවා. සරුවචන් වහන්සේත් මතක් කරනවා මම කන්දක් උඩ තනියම භාවනා කරනකොට මට අදහසක් පහළ වුණා. අනේ මේ රජවරු මේ දුප්පත් මිනිස්සුගෙන් අයබදු අය කරන්නේ නැත්තම් කොච්චර වටිනවද? ඒ මනුස්සයා යන්තම් යැපෙන්න ගානක් හම්බ කරපුවාම ඒකෙන් කොටහක් රජුරෝ අයබදු වලට ගන්නවා. ඒකල රජුරු ඒක මත්පැන් සඳහා යොදවනවා. වෛශ්‍යයන් සඳහා යොදවනවා. යුද්ධ කරන්න යොදවනවා. අනේ අරමසර කණ්ඩත් නැහැ. කියනකොටම පිටිපස්සෙන් එකෙක් ඇවිල්ලා කියනවලු ඕක තමයි මං කිව්වේ ගිහි ගියාතරින් නැතුව හිටියනම් අපිට ලස්සනට රාජ්‍ය කරන්න තිබ්බා. දැන් උනත් පස්සට ගියොත් ප්‍රශ්නයක් නැහැ අපිට දැහැමින් තෙමෙන් රජ කරන්න පුළුවන් කියලා. හැරලා බලනකොට මාර මස්සිනා. වැරදි අදහසට යනකොටම මිනිහ ඇවිල්ලා ගොඩ පෙරක දොරුකම දෙනවා. ඉතින් බුදු වුණාට පස්සේ එහෙමනම් අපි වගේ නරපරුවන් ගැන කොමන කතාවද? අපිට කොච්චර දේවල් හිතට එනවද? අන්න එනකොට මේ රාග විරාග දෙක දන්නවනම් විරාගේ නම් මූල කර්මස්ථානේ. රාගේ නම් බාහිර අරමුණ. අන්නේ දෙක දැනගෙන ඊ타මත්ව ඉවසීමෙන් තොටිල්ලෙන් එළියට පයින් බබෙක් නැවත තොටිල්ලේ තියෙන අම්මා කෙනෙක් වගේ අර මූල කර්මස්ථානේ ගිනත් යන්න පුළුවන් නම් එතන රාගේ කැපෙනවා. නමෙන් එකක් කැපෙනවා. ඒක තමයි යෝගාවචරය කියන්නේ. හිත කොච්චර පිට ගියත් එයා දැනගෙන පශ්චාත්තාප වෙන්නේ නැහැ. පශ්චාත්තාප වුණොත් කොස් කොරස්කටේවත් අත දාගන්න බැරුව යනවා. ආපහු ගෙනලා මූල කර්මස්ථානේ තියලා තියන්න බැරි මොකද විරාගේ, නීරසකම, ඒකාකාරීකම, බය, අසරණ ගතිය නිජමත. මෙතන කවුරු හරි ඉන්නවද බලන්න මේ සභාවේ යෝග පහළ වෙච්ච නැති කෙනෙක් භවනාවේදී. මේ භාවනා ප්‍රතිඵලයක් කියලා කවුද හිතන්නේ? ඒගොල්ලෝ හිතනවා මේ නීරසකම නැති කරගන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ අහනවා මේ නීතිවද නැති කරගන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ අහනවා මේ ඒකාකාරීකම නැති කරගන්නේ කොහොමද කියලා. නමුත් මේ ඒකාකාරීකම තමයි මෙතෙක් භාවනා කරපු කෙනෙක් ලැබිච්ච ප්‍රතිඵලය. ඒකාකාරීකමට කැමති වෙනවා කියන්නේ ඡන්ද රාගය අකමැති වෙනවා. දැන් යෝගාචර පාරවල් දෙකක් තියෙනවා. නික්ලේශී අරමුණේ ඉනකොට කම්මැලි, නීරසයි. ඉතින් යෝගාවචරයට පුළුවන්ද හිත තියෙනකොටම ආනාපානේ රසයි. ටික වේලාවක් යනකොට මේ රස අරමුණ නීරස වෙන හැටි. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අරමුණේ තියෙන පැතිකඩ දෙකක් හීන ප්‍රනීත කියලා. ප්‍රනීතයි අරමුණට යනවා දකිනකොට. ටික වේලාවක් යනකොට අරමුණ හීන භාවයටපත් වෙනවා. නීරස භාවයටපත් වෙනවා. මේ හීන ප්‍රනීත අරමුණ හීන භාවයටපත් වීම තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒක හැම අරමුණකම ඇති. බැඳපු අලුත දෙන්නට දෙන්න බොහොම මනාපයි. පහු වෙනකොට පහු වෙනකොට ඕම් වැඩි කොහ කොහ වෙන්න පටන් ගන්න. ඒකේ හැටිදී. යෝගි තමයි ආනාපානෙත් එක්ක හද බඳපු දවසේ ආනාපානෙ හොඳයි. ටික වෙලා ගියාට පස්සේ මේක නොදෙනී යනවා, පේන්නේ නැතු යනවා, ඉපා වෙනවා අප්පා නිකන් හුලක් විතර ඕකේ පුළුවන් දේවන් දකින්න කියලා. ඉතින් ආනාපානෙ හුලක්. මෙන්න මේ වෙනස මේ බටන් ගන්නකොට ආසාවෙන් නොපෙනී හිටපු ආනාපාන දැනනකොට සතුටුයි. ටික වේලාවක් ඉනොට ඒක නීරස වෙන හැටි. ඒක සියුම් වෙන හැටි. ඒක නොපෙනී යන හැටි. ඒකේ පෙනිපෙනී නින්දට යන හැටි. මේක දන්නවනම් අපි චන්ද රාගයේ වෙනුවට විරාගය පහල කරගන්න. විරාගයේ තියෙන එකට කඩුව දෙනවා. චන්ද රාගෙට කොපුව දෙනවා. මේකට හිතෙනවද අපි දන් දීලා සිල්ලා කළා හිටියට ඔය දක්ෂකම අපිට ඉබේ සිද්ධ වෙයි කියලා. මේ දෙක ආවට පස්සේ දම් වැඩියෙන් දන් දීපු එකනට විරාගයේ පැත්තට යයි නෑ ඒ කුසල් වලින් මේක හගිස්සන්න බෑ මේක වෙනමම කුසලයක් මේකට කියන්නේ විපස්සනා අනුග්‍රහිතය මේක විපස්සනාවක් දැන දැන දැක දැක එපා කරන දේ තමයි පනව ගන්නද මූල කර්මස්ථානේ අරමුණ මධ්‍යස්ථ අරමුණ ජම්මෙම ලැබිච්ච හුස්ම ඇවිදිනකොට පය තබන එකේ මෙහිම හිත බඳිනවා ඒ බඳින හැම චිත්තක්ෂණයකම රාගය කැඩේ ඒ බඳින තමන තමන පීවරේ වම දකුණ දන්න හැම චිත්තක්ෂණයකම රාගේ කැඩෙනවා. ඒක තේරෙන්නේ නැතිකම තමයි ප්‍රශ්නේ. රාග අරමුණක ඉඳලා විරාග අරමුණට හිත ගේන හැම චිත්තක්ෂණයකම අපි සංසාර පුරාවට ගෙනිච්ච ඇබ්බැහියක් අනිත් පැත්ත හරවනවා. එහෙම නැත්නම් අයෝනිසමනසිකාරය යෝනිසමනසිකාර බවටපත් වෙනවා. ඒකට දෙවන්නේක් නැහැ. ඒක හෙට කරන්නත් බෑ. ඊයේ වෙච්ච එකකින් වැඩකුත් නෑ මේ දැන් කරන්න. මම දැන් මෙතන. ඒක කරන්න බැරි කෙනෙක් ඇත්තෙත් නෑ. ඔක්කොටම පුළුවන්. ඕන් නැතිකම දන්නේ මේ හිත පිට යන්නේ චන්දරාගෙට. බුදුන් තමන්ගේ අරමුණ විරාගයේ නීරසකම නැවත නැවතත් ගෙනත් තියන්න ගත්තොත් කොච්චර කාලයක් ඇයිද අපිට මෙතෙක්කල් භාවනා ජාපු විරාගය කම්මැලිකම භාවනා ප්‍රතිඵලයක් කියන්නේ භාවනා මෙච්චර ඉක්මනට ප්‍රතිඵල දෙනවනේ ඉඳගෙන විනාඩි 10න් විරාගය පහළ වෙනවා. ඒක මකණ්ඩ ගියොත් එයා වෙන කර්මස්ථානාචාරවරයෙක් ආවට යනවා. වෙන භාවනා මධ්‍යස්ථානට යනවා. අරමුණු මාරු කරන්න හදනවා. ඒ මොකද අර පහළ වෙච්ච එපා වීම අඳුනන්නේ භාවනාවේ දියුණුවක් කිය. යම් හේකින් ඒ විදිහට විරාගයේ වටිනාකම දන්නේ නැතුව ඡන්ද රාගයට ගියොත් බුදුසෙන්සේ සඳහන් කරනවා සාරිපුත්‍ර සාංශ අපිට මතක් කරනවා පිට අරමුණ කෙරෙහි රාග දනවන අරමුණ කෙරෙහි රිංගා ගැනීමක් සිදු වෙනවා. අජෝසනයක් කියලා ඒකට කියනවා. ඒ කියන්නේ වඩු වගේ හදනකොට අපි හදපු ගෙට රිංගනවා. මේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං කියලා හොයාන ගියේ වඩුවා මගාරින්න ඕනේ මිනිස්සයා දැන් වඩුවා හදන හදන ගෙට රිංගනවා. එහෙම නැත්නම් එනේන අරමුණට මනාප වෙනවා. රූප දැක්කත් මනාප වෙනවා සද්ද ඇහුවත් මනාප වෙනවා ඉරියව්ව වෙනස් කරන්න මනාප වෙනවා මේ ඉරියව්ව කම්මැලි මූල කර්මත්තානේ නීරසයි ඒකාකාරී ඒ නිසා මේ අජෝසනයේ වෙනුවට තමන්ගේ මේ හිත අරමුණෙන් කඩාන ගිය අරමුණට බැඳිලා එහි රාග දනවන වෙනුවට කල්පනා කරන්න පුළුවන් නම් මෙතන විරාගේ මූල කර්මත්තානේ විරාගේ මම මේකට රින්ගන්නේ නැතුව ගිය බව හැබෑව ආපහු එන්න පුළුවන් නම් මූල කර්මත්තාන. ඒකේ තියෙනවා නිකන් උපමාවකට අච්චර සංඝාත සූත්‍රයේ හාමුදුරු කෙනෙක් තනියම කුටියකට වෙලා මන භාවනා කරනවා දරුණු බඩ එකක්වත් තියෙන. ඒ කියන්නේ මේ ગેස්ට්‍රයිටිස් වාත අමාරුවක් බඩ වාතේ ආම වාතේ ඉඳගෙන කොහොමඩක්වත් ඉන්න බෑ. මේක පුදුම විදිහට බඩ හරක් කපන කැත්තකින් කපනවා වගේ කපනවා. ඉසත්කා කියනවා. ඉතින් මේ හඳුව සක්මන් කර කර භාවනා කරන්න. අන්තිමට අනර සක්මන් කරන්නත් බෑ. පස්සේ උඩ වැලක් බැඳ ගන්නවා. ඒකට කියන්නේ ආලම්බන රජ්‍යෝ කියලා. ඕකේ එල්ලිලා පැත්තකින් අත්තලක් හදාගන්න. එක පැත්තකින් අත්තල අල්ලගෙන මේ වැලේ එල්ලිලා භාවනා කරනවා මාරාන්තික වේදනා. එක වෙලාවක මේ සංසේ මාරාන්තික වේදනා නිසා මැරිලා වැටෙනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ හිතන්නේ හිත පිට ගියයි කිය. මහරාන්තික වේදනාවක්. ඉපදෙන්නේ ගිහිල්ලා දිව්‍ය ලෝකේ. ඉපදිලා බලනකොට එතන එතන ඉන්නව 500ක් දිව්‍යාංගනාව මෙච්චර උග්‍රව භවනා කරපුව හාමුදුරන්ට ලස්සන දිව්‍ය විමානයක් මැවිලා බාර ගන්න. ඒගොල්ලෝ පංචතූරේ නාදේ අර හාමුදුරු පිළිගන්න ලෑස්ති වෙනවා. මේ හාමුදුරන් හිතන්නේ මම දැන් අරන්නේ හිටියා පෙරහැරක් වෙනවා වගේ කියලා ඒ හාමුදුරු සිවුර සකස් කරගෙන බිම් බලාගෙන ඉනවා. හාමුදුරු ඉන්නේ තාම පරණාත්මේ. ලැජ්ජාසහගත හාමුදුරනේ. ඒක දිව්‍යාංගනාට තේරෙනවා සිවුරු අරපු කට්ටියටත් ඕක වෙනවා ටිකක්. සිවුරු අරප කෙනෙක් වගේ කියලා හිතෙනවා. ගිනලා අල්ලනවා කණ්ණාඩියක් මූණට. ආ දැන් බලන්න දිව්‍යාභරණේ සරසිච්ච මහා තෙදවත් දේව පුත්‍රයෙක්. ඒසකට මේ ඇවිල්ලා කියනවා අනේ ඔබතුමාන් වහන්සේ වෙන විශාල විමානයක්ම ඇවිල්ලා තියෙන ඔබ අන්ති බොහොම උක්‍රෝ භාවනා කරපු කෙනෙක් මේ විමානෙ ගිහලා අත තියන්න. අත තිබ්බ ගමන් ඒක ඔබේ බවටපත් වෙනවා. අපි 500ම ඔබතුමාගේ පාද පරිචාරිකා දියංගනාව. මේ ආහඳුර හිතන මල හොන්තුයි මම මේ ගී ගිය අතල්ලා ගිලම එකක්ම දිවට 500ක් ඇවිල්ලා මේක මේ අපරාධයක් නේ මට වෙච්ච මේක මහා කරුමයක් කියලා කල්පනා කරලා බලනකොට ඒ සංස සතුප්පාදේ පහල වෙනවා මං ගිය ආත්මේ පුදුමාකාර භවනා කරලා තියෙනවා මට දැන් දිව්‍ය මේ බල තියෙනවා සරුවචනanse තාම ජීවත් වෙනවා කියන මම මේ ගෙට ගෙවදින්නේ මම යනවා සරුවචනanse වන්දනා කරන්න එතකොට මේ දිව්‍යාංගනා ඔක්කොම කියනවා අපිත් එනවා එහෙමනම් ඔබ වහන්සේත් එක්ක සරුවච්චන්ස ළඟ. ගිහිලා සරුවච්චන්හන්සේට විශාල චෝදනාවක් කරනවා. අච්චරාගන සංගුට්ටං පිසාචගන සේවිතං. ස්වාමීන් වහන්සේ මම අප්සරාවගේ වට වුණා මට තේරෙන්නේ පිසාච ප්‍රේතයෝ ටිකක් වට වුණා වගේ. වනන්තං චන්දනං නාව. ඒකේ දිනව චන්දන වනේ නම් වනයක් සියලු ඇසකන මත් කරවන සුළුයි මාව බේරගන්න ස්වාමීන් වහන්සේ. මම බේරගන්න. මේ කෙනෙක් එහෙම ගියා නම් කොහොම හිටියේද? ගෙදර කට්ටියට ගියාවේ පාටියක් දාපියව මං ගියා දිවි ලෝකේ. පුළුවන් නම් එක එක වරෙව් කියලා. ඒ මොකද ලැබිච්ච දේ බැස ගන්න ගියොත් චන්ද්‍රාගය පහල කර ගන්න ගියොත් ඒක මේ පෙරපිනට ලැබිච්ච දිව්‍ය ලෝකයක්. නමුත් මේ රාගය කාමෙන් නැති කරන හාමුදුරන්න පේන්නේ අච්චරාගන සංගුට්ටං පිසාච ඝනසේවිතං මේ අප්සරාවන් 500ක් දැකීම පිසාච ප්‍රේතෝ දැක්කා වගේ ස්වාමීන් මේ වන්ද වන්දන නම් නනය වනය සියලු මත් කරන සුළුයි මම බේරගන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දෙනවා උත්තරයක් සතිය පිළිටවගත්ත මිනිස්සයාට ඔය කිසි දෙයකින් කෙලසීමක් වෙන්නේ නැහැ කියලා. පුතේ උඹ සතිය පිළිట్లా තියෙන ගියාත්මෙදීම ඒ නිසා ඔහොම නෙමේ සුරංගනාව දිව්‍යාංගනාව පන්තියක් නැටුවත් මේ වගේ විමානයක් ලැබුණත් නන්දනවනේ ලැබුණත් මේ එකම දෙයකවත් ප්‍රිය උපදවන්නේ මොකද විරාගය අගය කරලා තියෙනවා. ඒකල ධම්ම රතයක උපමාවකින් කතා කරලා තිනවා උඹ නැගලා තියෙන වාහනේ කාන්තියම නිවනට යන. මේක කිසි සද්දයක් නැති රතයක්. උඹට අත් දෙක තියන්න තියෙන බයලජ්ජා දෙකේ. පෙරලෙන්න ගියොත් උඹ එකෙන් රැකේ. පිටිපස්සට හේතු වෙන තියෙන ඇන්දර තියෙන වීරිය. වටේට රතය සලු පිළිවෙලින් වට කරලා තිනවා. උඩට උඩුවියන් වටට වටතිර ඒක සතිය වගේම බය නැතුව රතේ ඵලයන් කියලා. ඒ නිසා මේවා ලැබෙන වෙලාවේ මේක ලාභයක් කියලා හිතුවන අය ගොඩ එන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය නෙවෙයි ගෞතම බුද්ධ ශාසනය මෛත්‍රී බුද්ධ ශාසනයවත් එන්නේ. ඒ නිසා මේ ලැබිච්ච ලාභය චන්දරාග කරලා ගිත ගෙවැදුනා නම් අඩිය තිබ්බනම් අහුවෙලු. අඩිය තියන්නේ නැතුව බුදුහාමර බලන්න යනවා. ලංකාවෙත් වෙලා තියෙන වැඩක් ඒ අමුතු අන්තිම දක්ෂයි බණ කියන්නේ. ඒ බණ අහලා මුස්ලිම් මිනිස්සෙක්ගේ ගොඩාක් බිස්නස් දියුණු වෙලා තියෙනවා. පස්සේ ඒ අමුතු මිනිස්සයිල කියවලු ස්වාමීන් වහන්සේ මම මුස්ලිම් ආගමේ ඊට ඔබ වහන්සේගේ බණ ඇහුවට පස්සේ විශාල දියුණුවක් ලැබලා තිනවා මම ඔබ වහන්සේට අලුත් කාර් එකක් ගෙනාවා වඩිටි. වාහනේ මිදුලේ නැතර කරලා තියෙනවා. මේ අමුතු කළු මම කිසිම ලාභ සත්කාරයකට බණ කියන්නේ මේක මට කැප නැහැ. මම ගන්නෑ. අනේ එහෙම කියන්න එපා ස්වාමීන් මං දන්න බුද්ධ ආගමක් නැහැ. ගන්න නැතු හිටියා. ඊට පස්සේ කිව්වලු එහෙමනම් ස්වාමීන් වහන්සේ මේ දොර ඇරලා සීට් එකේ වාඩි වෙන්නේ කිව්වලු. දොර ඇරලා සීට් එකේ වාඩි වෙච්ච ගමන් යතුරු දාලා ඔඩොක්කොට කිව්වලු දැන් ඉතින් ඔබ වහන්සේක තමයි කියලා. අර හාමුදුරුවෝ ඔඩොක්කේ වාඩි උනේ මේක මේ අත ගහලා අර්මංශයට දෙන්න කිව්වලු ඉතින් වාඩි වුණාට පස්සේ දැන් ඉතින් ඔබ වහන්සේ කොහොමද පරිභෝග කරන්නේ කියලා යතුරු දාලා ගියා. ඒ තරමටම පැවිද්දන්ට ලාභ සත්කාර ලැබෙනවා. මේකෙදී රිංගගන්න නැති වෙන ඉන්න මේකෙන් වෙන්නේ මහානකම නැති වෙන එකයි මේකෙන් වෙන්නේ විවේකේ නැති වෙන එකයි මේකෙන් වෙන්නේ අනවශ්‍ය ප්‍රසිද්ධ වීමයි කියලා ඔතෙන්දි බේරෙනවයි කිව්වහම හිතන්න කාටද පුළුවන් කරන්න කියලා නමුත් ඒක බුදුහාමුදුර අපෙන් අපේක්ෂා කරා සාරිපුත්‍ර සාංශ අපෙන් අපේක්ෂා කරනවා මේ චන්දරාග දනවන දෙයට ගෙවදින්න එපා රිංග ගන්න එපා අජෝසනේ කරන්න එපා අන්ධහැර පාන්න එපා කියා පාන්න එපා කිව්වොත් මේ නෛර්යානික සීසත් ධර්මයේ මේ සාසනේ ගමනක් නැහැ. ඉතින් අද මොකද වෙලා තියෙන්නේ බලන්නකෝ සාසනෙට. මොකද්ද වෙලාලා තියෙන්නේ? මේ නම්බු නාම මේ ලාභ සත්කාර සම්මාන සිලෝක නමඩ පිටිපතෙන් එකතු කරගෙන මේ හවපු අතෑරපු හැව වගේ එකක් ආය කරේ දාගෙන මේ වමාරපු දේ ආය කමින් මේ යන ගමන ඒක නිසා චන්ද රාගය ඇති කරලා දෙන අරමුණට රින්ගන්නේ නැතුව ඉන්නවනම් ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. අපි සක්මන් කර කර ඉන්නවා. සක්මනේ ඉන්නකොට අපි ඉතින් පයේනේ හිත තියන්න හදාන්නේ. එතකොට කාය විඥානයයි තියෙන්නේ. කාය ප්‍රසාදේ තමයි හිත තියෙන සකන් අපි දන්නවා අපි භාවනාවේ කියලා. අපි හිතමු සක්මනේ කර කර ඉන්නකොට ඔන්න රූපයක් වෙනවා කියලා. දැන් එතකොට හිත තියෙන්නේ කයේ පයේ නෙවෙයිනේ. විඥානයේ චක්කු විඥානයේ නෙවෙයිනේ. අර පයේ තිබුණ හිත ඇහැට ගියා. එහෙම නැත්නම් චක්කු ප්‍රසාදයට ගියා. එතකොටම විඥානය ඇහැට යනවා. එතකොට අපිට පයේ දේවල් පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. මොකද විඥානේ අතින් ගියාට පස්සේ මේකේ මොනක්වත් දැනෙන්නේ නැහැ. දැන් මේක මේ සක්මන් කර කර ඉන්නකොට රූපයක් දකින්න. දකින්නකොට තින්නම් සංගති පස්සෝ මේ රූපෙත් තියෙනවා නම් ඇහත් සෞඛ්‍ය සම්පන්න නම් හිත එතන නම් ඒ තාකල් එයා දකින්නෙක් පාටපත් වෙනවා සක්මන් කරන්නෙක් නෙවෙයි. මිත්‍යක් සක්මන් කරපු එකනා දකින්නෙක් පාටපත් වෙනවා. තින්න සංගති පසෝ. පසපච්චා වේදනා. එයා එතකොට රූපී විඳිනවා. পায় විඳින්න බෑ එතකොට. পায় තියෙන ඔපේ අපිට සංඥා නිකුත් වෙන්නේ රූපේ විඳිනවා. යම් වේදේති තං සංජානාති. එයා ඒක හඳුනා ගන්නවා ස්ත්‍රී රූපයක්, පුරුෂ රූපයක්, එන එකක්. යණ එකක්, කළු එකක්, සුදු එකක් කියලා අර රූපය ලකුණු තැබීමෙන් සහ තබන ලකුණු අඳුනා ගැනීමෙන් සංඥා කරනවා. යම් වේදේති තං සංඥා. යම් සංජානාති තං විතක්කේදී ඊට පස්සේ ඒ ගැන හිතන්න පටන් ගන්නවා. විතර්කණය කරනවා. අනේ මේ රූපය හම්බෙන් ලැබුණාට පෙර පිනකට ලැබුණේ. මේක ෆොටෝ එකක් කරගෙන ලොක් කරලා පිටිය දාගන්න තියෙනවා කොච්චර හොඳද. ආදි වශයෙන් අර සක්මන් කරන බවක්වත් මොකක්වත් මතක නැතුව රූපෙ දිගේ යනවා. යං විතක්කේති තම් පపంచේති ඊට පස්සේ දැන් රූපේ බලනවට වැඩිය රූපේ ගැන කල්පනාව යනවා දිගින් දිගට දිගින් දිගට කල්පනා. ඒකට කියනවා ප්‍රපංච කරනවායි කිය. ඒ රූපේට කැමැති නම් තමයි සක්මන් කරන බවක් ඉන්නේ සක්මන බවත් අටසිල් සමාදානන් ඉන්න බවක්වත් වැඩමුළුවක ඉන්න බවක්වත් මොකක්වත් මතක නැහැ. දිගට කල්පනාව යනවා. යම් පపంచේති පపంచ සංඥා සංකා සමුදාචරන්ති ඔහු හීනමවන්න පටන් ගන්නවා අර මුරුංග ගහයට බුදියාගත් එකා වගේ මේ මුරුංග ගහේ තාම මල් පිපිලා තියෙනවා දැන් මේකේ gediy හැදුනට පස්සේ මම මිටිය දෙක තුනක් විකුණලා එළු පෙට්ටියක් ගන්නවා එළු පෙට්ටිය දිගට පෝෂණය වෙනකොට මට එළු ගාලක් හම්බ වෙනවා එළු ගාලේ මම හරක් ටික විකුණනවා හරක් ටික විකුණලා ඉවරලා ලොකු බෙන්ස් එකක් කරගන්නවා බෙන්ස් එක ගත්තාම ගෑණි වෙනවා වගේ පිටිපස්සේ මම ලස්සන ගෑණියක් අසහත බඳලා බෙන්ස් එකෙන් එන්න හදනකොට ඌට කල්පනා වෙනවා මේ මුරුංග ගහ නිසා බෙන්ස් එක ගන්න බෑ ගේ ඇතුළට අඩනින්දෙම ගිහලා මුරුංග ගහ කපනවා. තාම මේකේ මල් තියෙන්නේ. ඕක තමයි අපිට වෙන්නේ සක්මන් කරනකොට මේ එළියට බැස්සා බහැලා දිගේ ඒකේ තොරණ ගහලා ඉවර වෙනකොට මුරුංග ගහම තමයි බාධා. මෙන්න මේ ප්‍රපංච කරන වෙලාවක් නැති කෙනෙක් මේ ස්වභාවක කිසිම තැනක නැහැ. ඒකෝර අපිට පුළුවන් ද ඒ වගේ හිත පිට ගිහිල්ලා මේ දැක්ක දේ දැක්කපමණින් අතර කරන්නේ නැතුව ඇහුණ දේ ඇහුණ පමණින් නතර කරන්නේ නැතුව දැනුණ දේ දැනුණ පමණින් නතර කරනද මේ කතන්දර ගෙතිල්ල මේ වල්පල් හැලි දොඩවන ගතිය හිතේ දොඩමලු ගතිය එතන නතර කරලා ආවව අරමුණට යන්න අරමුණට යන්න නම් අර පේන අරමුණට බැහැගෙන මගේ කියන ගතිය නැති කරගන්න එපා මේ ප්‍රියමන මඩවන අරමුණක් බාහිරේ තියෙද්දී Taman හිට කරමින් හිටපු සක්මනට හිත ගන්න නම් මේකට ගිට නොවැදී රිංග ගැනීමක් නොකර ඇලි ගලි බැඳීමකින් තොරව නැවත අරමුණට ගන්න හැම චිත්තක්ෂණයකම තණ්හාව කැපෙනවයි කියලා. අජෝසනය කරනව වෙනුවට තමගේ හිතපු තැන ගන්න මේක සිද්ධ වෙන බව නම් හැබෑ. නමුත් යෝගාවචරයට තේරෙන්නේ අර පිට ගිය හිතක් නැවත අරමුණට ගන්න ගන්න වෙලාවේ තණ්හාව කැපෙනවයි කියන එක බුදුරජාණන්සේ සඳහන් කරනවා. ඒක තේරුම් ගන්න තරම් යෝගාවචරයට සුතමේ ඥානයක් නැහැ. ඒක තේරුම් ගන්න තරම් යෝගාවචරයට චින්තාමේ ඥානයක් නැහැ. ඒ නිසා ඒක උනත් පිටගියේ හිත නැවත ගත්තත් ඒකේ තියෙන නෛර්යානික ගතිය ඒකේ තියෙන සද්ධර්මය යෝගාචර තේරෙන්නේ. ඒකයි මේ සාරිපුත්තු සාංශේ නැවත නැවත අපට කියන්නේ භාවනා කරන කෙනාට කී පොලක් හම්බ වෙනවද? තණ්හා කරන්න අවස්ථාව තිබියදී තණ්හා නොකර අර තමන්ගේ පළපුරුදු අරමුණේ නැත්නම් නීරස කරන අරමුණේ මධ්‍යස්ථ අරමුණේ ප්‍රත්‍යක්ෂණය කරන්න බලවන් අරමුණට ගෙනත් දාන්න ඕනේ කියන එක නම් තේරෙන්නේ මුළු වැඩ මුළුවම සාර්ථකයි. කාටවත් මේක තාම තේරෙන්නේ නැත්තම් හිත පිට යන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගෙන කොච්චර ඉක්මනට පුළුවන්ද අපිට අර පුරුදු අරමුණට එන්න බැරි මොකද අරමුණ නීරසයි. අරමුණ ඒකාකාරී අරමුණ එපා වෙලා. ඉතින් ඒක නිසා අර පිටත ගියක දිගේ ඔහි කතන්දර ගොතකොට ප්‍රපංච කර කර යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ටික විස්තර කරලා කියනවා තං ප්‍රපංච ඒතං ප්‍රපංච සංඥා සංඛා නාබිනන්දති නාබිවදති නාජ්ජෝස තිටති. ඒ ගැන කතා කරන්න එපා. ඒක අභිරමණය කරන්න එපා. ඔකට රිංග ගන්න එපා. මේ ඒක ඒ ගැන කරන කතා ඒක අභිරමණය කිරීමේකට රිංග ගැනීම තමයි මේ සම්පප්පලාප කියන්නේ. දවස පුරාම කතාවනේ. කතාව නැත්තම් අපි රේඩියෝ එක අහගෙන ඉන්නේ. නිකන් තියෙන එකනේ ලයිසන් ගන්න ඕනෙත් නැහැ රේඩියෝ එක අහගෙන ඉන්නවා. කොච්චරක් ප්‍රපංච වෙනවද කියලා. කොච්චරක් අකුසල් වෙනවද කියලා. ටෙලිවිෂන් එක බලනින් රූප වාහිනී වැක්කිරෙනු. ඉතින් හිතන ඕක බැලුවට මොන පවුදප්පා. නිකන් දෙන එකනේ. ඉන්දලේట్లా ගෑණියක් දෙන්නේ රෙද්ද උසලත් පෙන්නනවා. එතකොට නේද හරි සෞත්තු යපතෙනක ඉන්න තැන ඒක වෙන්නනේ කියලා. හැබැයි ඒක බලන්න තමයි ආයතනයක් ආසාව තියෙන්නේ. ඉතින් gedaraක ඉන්නකොට මේ තරම් රූප බලන කෙනෙකුගේ මේ තරම් සද්ධාහන කෙනෙකුගේ මේ තරම් ගන්ධ රස පහස කෙනෙකුගේ දවසකට එකතු වෙන අකුසල් ටොම් ප්‍රමාණය හිතන්න. ටොම් ගාණෙන් හිතන්න. අපි මෙතෙන් දෙවල පැයක් වාඩි වෙලා ඉන්නකොට රූප බැලිල්ලකට ටෙලිවිෂන් නැහැ. ඉල්ලුවත් පෙන්වන්න දෙයක් නැහැ මේකේ. සද්ද රේඩියෝ අහන්න දෙන්නෙත් නැහැ. ඉඳලා හිටලා අර ගමේ කට්ටිය ඉතින් ඔය සින්දුවක් දානවා. ඒක ටික මොනව කරන්නන්නේ? ගන්ධරස පහසත් කවුරු හරි හදලා දෙන එකක් අනිත් මේක හරි කම්මැලිනේ දැන් දැන් කවදද ඉවර වෙන්නේ කියලානේ බලන් ඉන්නේ දැන් පිටි ටික ඉවර වෙන්නේ කවදද ඇති වෙන්න ගිහිල්ලා පරණ පත්තර ටික කියවලා කෝපි එකක් හදාගෙන ටෙලිවිෂන් බලවලා කකුලක් උඩ කකුලක් දාගෙන ඉන්න ගියාම දැන් මෙහෙ එව්වා කියලා නම් බයිවනේ ටෙලිවිෂන් බලවලා කකුලක් උඩ කකුලක් දාන හිටියනම් මම අර කෙවිතක් අරගෙනමයි එන්නේ නෙලනවා පිට කොණ්ඩහරහා ඉතින් ඒ නිසා හිතනවා එක එක ගාම් නම්බුකාරකම් බලන්න ඕන. ගෙදර ගිහිල්ලා මට ඕන විදිහට මම ටෙලිවිෂන් බලනවා කියලා අපේ කුසල ඡන්දයේද තියෙන්නේ කාම ඡන්දයේද තියෙන්නේ. කියලා දෙන්න පුළුවන්ද කියලා හිතන්න කාට හරි මේ ටෙලිවිෂන් බැලලා අකුසලයක් කියලා. රේඩියෝ ඇහිලා අකුසලයක් කියලා. මේ එනේන දේවල් කරේ දාගන්න එක. ඒක අකුසලයක් වෙන්නේ කර්මස්ථානයක් තියෙන කෙනාට විතරයි. කර්මස්ථානේ නැති කෙනාට අසරණ යනාටයි ওই ඉබාගාත යන මිනිස්සුකගේ සීමාවක් නැහැ. භාවනා කර්මස්ථානයක් තියෙන සතියක් තියෙන එකකට තේරෙනවා මේ සති අරමුණ නීරස බවත් අර බාහිර අරමුණු රසවත් බවත් අපේ හිත බල්ලා අසුචි කණ්ඩ අදින්න වගේ අරකට යනවා අන්නේ වෙලාවේ පුළුවන් තරම් පශ්චාත්තාප නොවි වෙනදට වැඩිය නැවත නැවතත් අරකට රිංග ගන්න නැතුව අජෝසනය කරන්නේ නැතුව මේ මූල කර්මස්ථානෙට එන්න පුළුවන් නම් ඕක තමයි සජීවී ශාසනය කියලා කියන්නේ. ඕක තමයි සජීවී සද්ධර්මය කියලා කියන්නේ. ඒ කරන ක්‍රියාත්මක කරන කෙනා තුළ තමයි මුළු ශාසනයම පිහිටන්නේ. මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ශාසනය පිහිටලා තියෙන්නේ ජේතවනාරාම රුවන්වැලි සෑයවත් නෙවෙයි භාවනා කරන එක්කනගේ පපුවේ. ඔය පිට කරන හැම දෙයකින්ම කරන්නේ අජෝසනයක් තමයි. නානා දේවල් වලට හිත බැඳලා පිට කරනවා නමුත් භාවනා කරන එකන නානා දේවල් වලට පිට යන හිත පුළුවන් තරම් Taman දන්න අරමුණේ තියාගන්න. ඒකට කියනවා බාහිර දේවල් රිංග ගන්නවා, ඇලි බැලි ගන්නවා වෙනුවට ශක්ති වේලාවක හැකි වේලාවක අපි මූල කර්මත්තාන තේරුම් කරලා දීලා පුළුවන් තරම් කියනවා ගෝතර අජ්‍යත් භූමියේ ඉඳ ආරක්ෂක භූමියේ ඉඳ පිට පැන්නොත් විවෘතයි අනා අනාරක්ෂිතයි ඒක නිසා ගිහිල්ලා අනාරක්ෂිත වුණාට පස්සේ සමාවිල්ලන්න එපා දෙන්න වෙලාවක් නැහැ මාළුවා හැම කන්න ඉස්සෙල්ලා හිතුව මිසක් හැම කෑවට පස්සේ බිලි බාන මිනිහට කිව්වොත් අනේ අපට මට මේ බබෙක් හම්බෙන්න ඉන්නේ කරුණාකරලා මට අපව යන්න දෙන්න කියලා බිලි බාන්නකින් අපිට ලැබෙනවද අනුකම්පාව. එම කණ්ඩ ඉස්සලා දැනගත්තා නම් බේරෙන්න තිබ්බා. ඒ වගේ මේ යෝගාවචරයට මේ නානා රස අරමුණු තිබියදී තමන්ගේ මූල කර්මස්ථානෙට එව්වට රිංග ගන්න නැතුව මූල කර්මස්ථානේ ඉන්න කියනකොට පේන්නේ මා කම්මැලිකමක් මා ඌණියමක් මෙච්චර රසමසූලු තියෙද්දි ඇයි මම මේ මධ්‍යස්ථ අරමුණේ ඉන්නේ කියලා. ඒක නිසා මේ ලෝකේ මායාව විසින් අටවන ලද මර උගුලක්. පුළුවන් එක්කන කක කක සංසාරේ වඩනවා. බුදුරජාණන්සේ රහසෙන් කියනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට පුළුවන් තරම් හිත ওই කවුරු මොන දේ කකා ගියත් මධ්‍යස්ථ අරමුණක තියාගන්න. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක තියාගන්න. ගෝචර රාජ්‍යත් භූමියේ තියාගන්න. කැමැති කට්ටිය බුදුහාමුදුර සරණ යනවා. අකමැති කට්ටිය දවල් මිගෙල් රෑ ඩැනියෙල් කියලා පැයක් භාවනා කරලා ඉතුරු පැය 23ම ක්‍රිකට් බලන. ෆුට්බෝල් බලන. ඉතින් නරකයි ප්‍රශ්නේ නැහැ. නරක නැහැ. වෙන හතුන් මරන හොරකම් කරනවට නම් හොඳයි. ඔය යෝගාවචරෙක්නේ. යෝගාවචරය දැනගන්න ඕනේ මේ පිට යන හිත අජෝසනය කරන්නේ නැතුව තමගේ අරමුණේ පවත්තගන්න. අජෝසනයක් කළොත් දැන් අපි හිතුව මෙතන ඉන්න කෙනෙක් විතර නෑ නෑ ඕක කරන්න ඕනේ මට ඕනේ වඩා හොඳ රස දෙයට යන්න කියලා එයා ඒ තමන්ගේ බාහිරයට ගියේ හිත නැත්තම් බාහිරේ හිත අබිරමණය කරපු එක එයා අල්ල ගන්න හදනවා. ඒක මේකට කියනවා මේ ඒක හරි කියලා කියලා දෙන්න උත්සාහ කරනවා. උඹලට රස තේරෙන්නේ මොක කොච්චරක් භාවනා කරුණා එහෙම කළා හරියන්නේ නැහැ. මේවත් ටිකක් කරන්න ඕනේ කියලා. ඒ පැත්තට යන්න හදන එකන අර තමන් අල්ලාගත්ත රසමසවුල පරිග්‍රහ කරනවා කියලා කියන්නේ ගෙවලෙක් වාගේ පේත පරිග්‍රහිතේ වගේ යක්ෂ පරිග්‍රහිතේ වගේ අල්ලගෙන භාවනා කරන කෙනාට බයි. ඒක ලෝක ස්වභාවය. ඉතින් අපිට ඒගොල්ලන්ට කියලා දෙන්න යන්න බෑ. භවනා නොකරන එකට කියන්න බෑ. ඔය ටෙලිවිෂන් බලන්න එපා, රේඩියෝ බලන්න එපා, පත්තර බලන්න එපා කියලා. ඒගොල්ලෝ ජීවින කරන්න දෙයක් නැහැ. අපේ ලෝක සාහිත්‍ය විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. එතකොට පේන්නේ නිකන් අපිට අපි ලෝකෙන් කොන් වුණා වගේ ටෙලිවිෂනුත් නැහැ, රේඩියෝත් නැහැ, පත්තරත් නැහැ, SMS නුත් නැහැ. එතකොට නිකන් පාළු තනිකර ගතියක් වගේ තියෙනවා. ඒ නීතිය දාන්න බෑ සාමාන්‍ය භික්ෂුවකට ගමේ ඉන්න කෙනෙකුට. මේ කතා කරන්නේ භාවනා යෝගාවචරයෙකුට. යෝගාවචර භික්ෂුවකට. ජනමාධ්‍ය පැත්තට යන්න එපා. ගියොත් ඒකේ වටිනාකමක් තියෙනවා කියලා දන්න කට්ටිය කියලා ඒකට ඇලීමක් ඒකාගය කිරීමක් පරිග්‍රහිතයත් හිද්ද වෙනවා. පරිග්‍රහිත කියන්නේ ප්‍රේත පරිග්‍රහිතයක් වගේ. යක්ෂ පරිග්‍රහිතයක් වගේ. ඒක භාවනා කිරීමේ පාවෙලා අර රසමසලු සොයා යෑම. ඉතින් ඕකනේ අපි දරුවන්ට කරන්නේ. අපේ දරුවන් අපි උගන්වන්නේ ඉස්කෝලේ යවලා, කොළඹ ඉස්කෝල වලට යවලා නැත්නම් පිටරට යවලා මේ රසය වැඩිපුර දෙන්න හදනවා. ওই ගමේ තියෙන ලෝල් ටිකක් කාලා ගමේ හිටියට ඒක නිකන් ඒ බැරි නැති බැරි කට්ටියගේ වැඩි. ඇති හැකි කට්ටිය කොළඹ යවලා කොහොම හරි කොළඹ නගරේ රැට සිරිපුර මිනිප්‍රීති සාගරේ කියලා ඒකට යන්නේ නැත්තම් ගමේ හිටපන් නිකන් බයියෝ වගේ කියලා හිතේ. මිනිහෙක් වෙන්නම් කොළඹ යන්න ඕනේ නැත්තම් බඳින්න ඕනේ කියලා. නැත්නම් ඒක හරි නෑ කියලා. දෙමාපියන්ගේ තියෙන එකම ප්‍රාර්ථනාව උතන්නේ. දෙමාපියෝ හිතනවා ඒකලෙල දරුවන්ට එහෙම කියන්න අපිට අයිතියක් තියෙනවා කියලා. දෙමාපියන්ට මතක නෑ මේ කාමරාගෙන් මයිතුන සේවනයෙන් අහම්බෙන් දරුවා හම්බෙලා තියෙන්නේ. දැන් ඒ දරුවා මගේ කියාගන්න. මානව වර්ගයට තියෙන ප්‍රධානම වර්ධන බාධාව උතන තියෙනවා. දෙමව්පියෝ මේ කාමරාගෙන් ලැබෙන අතුරුඵලයක් විදිහට ලැබෙන දරුවා මගේ කියාගන්න. මගේ කියාගන්න නැතුව දරුවා අතාරින්න කියනව නෙවෙයි මම මේ කියන්නේ. නමුත් ඒ දරුවට යමක් කරගන්න පුළුවන් වෙනකන් උදව් කරලා අඩු ගානේ දරුවට ඕනේ නම් හරි බාර යන්න ඉඩ දීපල්ලා. දෙන්නේ නැහනේ. දෙමව්පියෝ දෙන්නේ නැහනේ. දෙමව්පියෝ යක්ෂ පරිග්‍රහිතේ වගේ. ඒ දරුවා දොස්තර කෙනෙක් කරලා මිසක් අතාරින්නේ නැහැ. ඉතින් උගේ දොස්තර වෙනවා. උගේ දොස්තර වෙනවා. මොන කරන්නේ? ඊට පස්සේ අම්මට සලකන්නේත් නැහැ, තාත්තට සලකන්නේත් නැහැ, ගුරුවරයෙකුට සලකන්නේත් නැහැ. ඒක නහයෙන් බලන්නේ ලෝකෙදියා. මේ උත්තම උගතුන්ට වෙන දේ. එහෙම නැත්නම් සිවිල් සර්වන් කෙනෙක් කරන්න ඕන. එහෙම නැත්නම් ඉංජිනේර කෙනෙක් කරන්න ඕන. ඒකට මගේ මනුස්සකම ඉතුරු වෙනවා. ඉන්නව කලාතුරකින් ඉන්නවා හිත හොඳ දොස්තරලා. දොස්තර හිත හොඳ කියලා. නමුත් අමාරුයි ඒ දොස්තර දොස්තර විභාගයේ හැටියට පාස් වුණාට පස්සේ ලෙඩුත් එක්ක පෛරුපාසනය කෙරුවොත් දොස්තරකමට බාධාවක් ඒක. පෙනී හිටින්න ඕනේ නෙමෙයි අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ අර ණයාකරේ දාගෙන සුදු කෝට් එක දාගෙන පොත පාත් රොක්කේ දාගෙන ලෙඩ අධ්‍යා බලන්න ඕනේ ඒ විදිහට. ඒක ලංකාවේ ඉන්දියාවේ වෙනව අඩුයි. නමුත් පිටරට කෙනෙක් දොස්තර කෙනෙක් ගාවට යන්න බෑනේ කොහොමද තත්ත්වය කියලා. ඉතින් අම්මලාට තාත්තලාට ඕනේ අන්නේ යක්ෂ පරිග්‍රහිතේ තියාගෙන දරුවෝ තමන්ගේ මාර්ගේ ගෙනියන්න හදන. ඒකට ඒ දරුවට ගැලවෙන්න බෑ. හැබැයි ගැලවිච්ච දරුවෝ තමයි ඔය කහපාට වෙලා ඉන්නේ. ඒගොල්ලෝ පැනලා. ඒ අම්මලා තාත්තලා මොන්න දහංගට දැම්මත් තුන් වැටෙක් පැනලා. ඒ නිසා මම අම්මෝ හිතුවක්කාරයෝ ටික තමයි ඔය ඉස බාලා කහ ඇඳගෙන ඉන්නේ. ඒ නිසා මට්ටිය හයියක් තියෙනවා. සුදු කට්ටිය විතරක් හිටියානම් මේකේ බණ කියන උඩත් ගල් ගන්න. මේ ස්වාමීන් වහන්සේ කියන විදිහට අපිට බෑනේ මේ අපේ වංශේ පවත්තන්න. අපේ ජාතිය පවත්තන්න. අපිට ඕන කරලා තියෙන්නේ සංසාරේ පැවැත්ම මිසක නැවැත්ම නෙවෙයි. නැවැත්ම ඕනේ නම් අපිට දැනව හිත පිට ගියා කමක් නැහැ. නමුත් ඒ ගියේ එකට රිංගගෙන ඒක හොඳයි කියලා භාවනාව හොඳ නැහැ කියලා. ඒක අල්ල බදාගන්නේ පරිග්‍රහිත ගතිය. ඒක හරියට කියනවා රත්ත කපාලයේ තිත් කිත්ත මංසපේසී විය කියලා. රත් වෙච්ච කබලට මස් කැල්ලක් දැම්මොත් චිරි චිරි චිරි චිරි චිරි චිරි චිරි ගාර කබල අල්ලගෙන ඉන්නවනේ. රත් කපාලයේ කිත්ත මන්තපේසින් විය කිය. රාගයේ වගේ. රත් වෙච්ච කබලට වැඩිච්ච මස් පේසියක් වගේ චිරි චිරි චිරි චිරි ගා තියෙන. ඉතින් ඒ දැවෙන ගතියටත් වැඩිය මේ මස් පේසුවක් ඒකට වෙනවට වැඩිය මේ සීතල තැනකට යන්න ගියාම ඒකට ඇදෙන ගතිය අඩු. ඒක හැමදාම වැඩි ජන ඡන්දයක් එන්නේ නැහැ ඒකට. හැමදාම අඩු ඡන්දයක් එන්නේ. ඒක නිසා Taman දැනගන්න ඕනේ හිත වහා අල්ලන්නේ, හිත වහා බැඳෙන්නේ රාග අරමුණු වලට. ඒක දැනගෙන මධ්‍යස්ථ අරමුණේ මූල කර්මස්ථානේ අජ්ජත් අරමුණේ ඒකේ පරිග්‍රහිතේ නැතිකම තමයි ඒකේ දැක්කන්න තියෙන කේ. ඒකට හිත බැඳෙන්නේ නැහැ. ඒක නිකන් නෙළුම්පතේ තිබ වතුර කඳුල වගේ. නෙළුම්පතේ තියෙන වතුර කඳුල නෙළුම්පතේ බැඳිලා නැහැ. ඒක තියෙන්නේ නිර්ම මත හිටලා තියෙන. ඒ දෙක අතර නොපෙනෙන පරාසයක් තියෙනවා. නිලුම්පතේ තියෙන වතුර කඳුලේ ගෑවිලා නැහැ. තැරවිලා නැහැ. තැර වෙනකොට කියන එකට පරිග්‍රහිතය කියලා. එයා ඒක අල්ල බදාගෙන තියන්නේ. නෑ වස්තු හම්බ කරපු මිනිසයා ඒ වස්තු අල්ල බදා ගන්නවනේ. ඒ අල්ල බදාගන්නේ රත් වෙච්ච ගබලට වැඩිච්ච මස් පිඩුවක් වගේනේ. ඒකේ යාගි ගතියක් නෙමෙයි. අර අජෝසනේ කෙරුවන අජෝසේ පරිග්‍රහිතයට යනවා. පරිග්‍රහිත වෙච්ච ගමන් ඒක වෙන කෙනෙක් හා සාධාරණ වෙනවා දකින්න කැමති නැහැ. මේ මං මහන්සිලා හම්බ කරගත්ත දේ මගේ වස්තුව කියලා පරිග්‍රහිත කරපු හැම දෙයකටම මසුරුකම ඇති වෙනවා. සාධාරණ වෙන්න බෑ. ඒක මගේ යෝනයට විතරයි දෙන්න ඕනේ මං කැමති අයට විතරයි දෙන්න ඕනේ කියලා. ඒ මසුරුකම එනකොට අවස්ථා කීයකින් අපි තණ්හාව අනුමත වෙලා තියෙනවා. ඉතින් කියන බිස්නස් දියුණු කරන්න බෑ කියලා මසුරුකම නැතුව. බිස්නස් කරන ඕන කෙනෙක්ගෙන් අහන්න බෑනේ. එහෙම එහෙම දියුණුවක් ලබන්න බෑ මසුරුකම නැතුව. ඉතින් අපි හරියට උනන්දු කරනවා මේ මසුරුකමට. ඒක තමයි ඔය ආර්ථික විද්‍යාවෙන් උගන්වන ප්‍රධානම දේ. ලැබිච්ච දේවල් කට්ටියත් එක්ක බෙදා ගන්න එපා. මේ නමට ගිනුමක් අරගෙන දාලා තැම්පත් කරපන්. ඉතින් ඒ මේමිනිය මරණට පස්සේ ඒකේ ගෙවලෙක් වගේ උපදිනවා කියන කහන දෙයක් නෑනේ. ඒ කියන්නේ පරිග්‍රහිතේ තියෙනවනම් මසුරුකම තියෙනවා. මසුරුකම තියෙනවා පරිග්‍රහිතයක් තියෙනවා. දැන් ඔය අංකඤ්ඤ සූත්‍රේ පෙන්නනවා සරුවච්චන් වහන්සේ ඒ බදාලතාවට යනකම්ම මේ ලෝකෙ තිබුණ ඔක්කොම ඒ වෙලාවට පහළ වෙච්ච හැම සතෙක්ම පොදුවේ බෙදාගෙන කාලා තියෙනවා. ඊට පස්සේ තමයි ඒ පප්පට තියෙන වෙලාවේ මේක සම්පූර්ණ අයිස්ක්‍රීම් කෝනයක් වගේ තිබිලා තියෙනවා. මේ කොතනින් කෑවත් හරි රසයිලු. ඒකට එන්නේ ඉස්සල මිනිස්සු ඉඳලා තියෙන්නේ පීටි බක්කා අන්තලික්ක චරා. ඒ කියන්නේ ප්‍රීති ආහාර කරගෙන අහසේ හැසිරලා තියෙන නිකන් සාමාන්‍ය කරාමැන්දිරෝගේ ඉඳලා තියෙනවා. පොළව ආශ්‍රය කරගෙන හිටියට පොළවෙන් කිසිම ආහාරයක් අරගෙන නැහැ. ඊට පස්සේ එකෙක් ඇවිල්ලා අර පප්පටේට ඩියෝ ගෑවලු. අඩේ මරු රසයිනේ කියලා අර අයිස්ක්‍රීම් කන්න පටන් ගත්තා. කන්න කන්න කන්න ඇඟ බර වෙලා තියෙනවා. ඉතින් මේක ඉක්මනට ඉවර වෙලා තියෙනවා. දුන්නාට පස්සේ මේකේ බදාලතා කියලා වැල් జాතියක් හැදුනලු. බොහොම ශීඝ්‍රයෙන් වෙනවලු මුළු වැලම කන්න පුළුවන්. දැන් දඹල වැල තියෙන කොළ කන්නත් පුළුවන්. මේ ගෙඩි කන්නත් පුළුවන්. ඔක්කොම කන්න පුළුවන්. ඒක කකා කකා ඉන්නකොට මිනිස්සු තමන්ගේ කොටස් එකතු කරන්න පටන් ගත්තා. ඉතින් අරමනුෂයා ගන්න ඉසලා මේක අල්ලගන්න එපයි. එතකොට තමයි ඔය සාහන්ජාත හැල් පොතු නැති ඇට කෙලින්ම හැදෙනව ගස්වල. මේ මිනිස්සු යෝගිල කොටු කරන්න පටන් ගත්තා. මගේ කොටස ඉල ඊට පස්සේ ලෝයි මසුරුකම මිනිස්සුන්ට හිතට ආවා. ඊටතරින් මේක ඔක්කොම හැම කෙනාටම කන්න පුළුවන් තරම්. හරියට සාංගික සමාජයේ අන්න ඒ වගේ වෙන්න ඕනේ. ලැබෙන හැම ලාභයක්ම හැම කෙනාටම සමාන වෙන්න ඕනේ. කිසිසේත්ම වැඩි කෙනෙකුට ලොකු කුට්ටි කැඩිල්ලක් නැහැ. ඉතින් අපි කොච්චර වරද්දාගත්තද කියනවා නම් මේ පරිග්‍රහිතේ සායි මසුරුකම කියන එක අපේ සංඝයා වහන්සේලා මේ කොමියුනිස්ට් ධර්මයේ කියලා කියන්නේ මේ සාංගික සමාජය කියලා හිතාගත්ත 1938. 38 ඉඳලා 48 වෙනකන් අපේ හාමුදුරුවෝ ඔක්කොම ටික කොමියුනිස්ට් උනා. මොකද ඒකේ තියෙන කොමියුන් එකටනේ බඩු ඔක්කොමයි තියෙන්නේ. හැම කෙනාටම බෙදාගෙන කන්න තියෙන කියලා ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සියල්ලම ඇති කෙරුවේ මේ බුදුහාමුදුරෝ කියපු ਸਰව සාධාරණ වස්තු පරිභෝගයයි කොමියුනිස්ට් ධර්මයේ සමානයි කියලා. දැන් බලනකොට පේනවා බුදුහාමුදුරෝ දේශනා කරනවා හාත්පසම විරුද්ධ ධර්මයක් කොමියුනිස්ට් ධර්මයේ තියෙන එකේ තියෙන තනිකර භෞතිකවාදයක් බුදුජානනාංශේ කතා කරන්නේ ආධ්‍යාත්මයක් මේ තරම් උගතුම් පැටලුණා. පැටලුනේ සංඝයාමයි. සංඝයාමයි පැටලලා තියෙන්නේ. ඒ නිසා නිදහස් සත්නට යනකොට ඒකෙදී සංඝයා පෙරමුණ අරගෙන ඒ දවස්වල නිකන් ලාවට නිකන් කතාව තිබුණා භික්ෂු ශේෂපාලන නිසා දේශපාලන භික්ෂුව කිය. දැන් කෙලිම පාර්ලිමේන්තු වෙන ධර්මයටම දියුණු. අර එදා ලාවට පටන් ගත්ත දේ අද පාර්ලිමේන්තුවට යන තරම් ගිහිල්ලා ඉතින් අපේ ආමුදුනට යටි බඩට පහර දෙනවා. පහර දුන්නා පස්සේ අර ආමුදු කෙනෙක් අපේලා අපේ දායකයෝ උඩු බඩට පහර දෙනවා, කැම දෙනවා. පාර්ලිමේන්තුවට ගිහිල්ලා යටි බඩට පහර දෙනවා. ඒ මොකද මේ මේ බුදුහාමුදුරෝ කියන සමසේ බෙදාගෙන කෑම තමයි ওই මේ මේ කොමියුනිස්ට් ධර්මයේ තියෙනවා කියන යන්න පටන් ගත්තොත් පොඩ්ඩක් එහාට මේ භික්ෂුවකට මේක නිදර්ශනයක් වශයෙන් කියනවා කිව්වට මේ පැවිදි භික්ෂුවකට ලෝක ස්වභාවය එහෙමයි. ඉතින් ඒක නිසා එහෙම නොවීම පිණිස මේ භික්ෂුන් අතර එකිනෙක අතර මසුරුකම් ඇති නොවීම අත පිණිස අපේ ලොකු ස්වාමීන් වහන්සේ යෝගාශ්‍රම සංස්ථාවට විවස්ථා වැටක් හදලා තියෙනවා. ඒ විවස්ථාව ලියලා තියෙනවා විහාරාධිපති තනතුරුපත් කිරීමක් මෙහි නැත. ශිෂ්‍යානු ශිෂ්‍ය પરම්පරාවට අයිති වෙනසේ විහාර විහාර ඉදම් දේපල බාර නොගත යුතුය. ලැබෙන දේ යෝගාශ්‍රම සංස්ථාවට මිස කාටත් අයිතිවාසිකමක් නැහැ. ඉතින් කවුරු හරි මේ පරිග්‍රහිතය අරගෙන මටම කියලා බැංකු ගිණුමක් හදාන මට කියලා වෙනම කොටසක් කරන්න පටන් ගත්තට පස්සේ ඒ කෙනාට ඒ ඒක රැකගන්න මසුරුකමට ඇති වෙලා තියෙන මේ ප්‍රපංචකරණේ නැත්නම් කල්පනා නිසා ඉඳගත්තට පස්සේ හිත විස්්‍රාම වෙයිද වෙන්න බෑ එතකොට මේ තණ්හාව කී පොලකෙන් ගැට ගැහිලා ඒ නිසා මසුරුකමක් ඇවිල්ලා තියෙනවා නම් අරයට වැඩි වෙන්න ඕනේ මෙයාට මට වෙන්න ඕනේ මේක මගේ මේක තොගේ කියලා ඉතින් ඒ කතාවෙන්ම පේන්න පටන් අර ගන්නවට පළවෙනි කාමච්ඡන්දේ කියන පළවෙනි නීවරණයටවත් ගොඩ වෙන්න හම්බෙන්නේ නැහැ. අයින් කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේක කාගවත් දෝෂයක් කියන්න බෑ. ඔය කියන තණ්හා පටිච්ච පරිේෂණම් පරිේෂණම් පටිච්ච ලාභෝ ලාභම් පටිච්ච විනිශ්චයන් කියන වැටක් දිගේ ඇවිල්ලා තමයි අපිට මේ ඊර්ෂ්‍යාව එහෙම නැත්නම් මසුරුකම ඇවිල්ලා තියෙන්නේ. එනිසා මේ මච්චරිය කියන තැනට එනකොට අපි උත්සාහ කරන්න ඕනේ මේ සිව්පසේ තියාගෙන ඉන්න යැපෙන්න. එහෙම නැත්නම් ප්‍රයෝජනේ සලකලා රැස් කරන්න එපා. රැස් වෙනව නම් සාමීචයට යන්න. සංඝ සංඝයට අයිති. ඒකට බුදුහාමුදුරු ඉඩ දීලා තියෙනවා. එතකොට මසුරුකමක් වෙන්න බෑ. මේ අනුන් දෙන දේ කන්නේ, අනුන් දෙන දේ අඳින්නේ, අනුන් දෙන සීනාසනෙක ඉන්නේ, අනුන්ගේ බෙහෙත් පිළිකරනම් මගේ පංගු peerුවක් එහෙම බංගු බේරුවක් තියෙන කෙනෙකුට අඩු ගානේ සමතනුග්‍රහිතයක්වත් සීලානුග්‍රහිතේ සමතනුග්‍රහිතේ කරන්න බෑ. මොකද එතකොටම හිත පංගු බේරු වෙලා ඉවරයි. ඒ නිසා මෙතෙන්ද භාවනා කරගෙන යනකොට අපි හිතමු කවුරු හරි ඔය එකක්වත් ගණන් ගන්න නැතුව භාවනා කරනවා. භාවනා කරනකොට පේනවා බලන බලන දෙයක් බිඩි බිඩි යන. අර පරිග්‍රහිතේ සහ මසුරුකම තියෙන එකනට ඔළුව නරක් වෙනවා. භාවනා කරනකොට මේ මිත්‍යක් එකතු කරපු දේට බිඩි බිඩි යනවා. ඉතින් කෙලින්ම සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යනවා. එහෙම නැත්නම් ඇප නූලක් අයින් කරන හොරෙන් ගිහිල්ලා එහෙම නැත්නම් පිරිත් නූල් ගැට ගන්න මොකද භාවනා කරනකොට බය එනවා. බය එන්නේ මොකද? අර පෙළ ගහගෙන ඇවිල්ලා පොදියක් මගේ කියාගෙන මම කියාගෙන එහෙම නැත්නම් කාය ජීවිත අපේක්ෂාව සහිතව භාවනා කරන එකනට භාවනාදී යම් වෙලාවක සම්මස්න ඥානෙ ඉක්මවලා මේ අරමුණු වහා වෙනස් වෙන තැනට යනකොට අර පොදියක් රකින්න හදන කෙනාට පුදුමාකාර බයක් එනවා. එනිසා ඒ අත්තන්න කායික රෝගේනෝ මානසික රෝගේනෝ කියන්නෙත් නැහැ. ගිහිල්ලා දෙයියන්න පඳුරක් අයින් කර. මේ දෝෂයක් ඇවිල්ලා භූත දෝෂ ඇවිල්ලා නැත්තම් මොකක් හරි කරදරයක්. ඉතින් හතරමා භූතය විතරයි ඉන්නේ වෙන භූතයක් ඇත්තේ නැහැ. මේ භූතයා මොකද්ද මසුරුකමකට හිතක් තියෙනවා. ඒ මසුරුකම කැඩෙනවා. කැඩෙනවා කියලා කියන්නේ මසුරුකම රකින්න හදන වස්තුව මේ වගේ බිඳි බිඳි යනවා දකින්නකොට තමන්ගේ කුසින් වදාගත්ත දරුවා තමන්ගේම අතේ මැරනවා දකින්නකොට පුළුවන් ද කිසాగෝතමීට භාවනා කරන්න. ඉවගේ මිත්‍යක ආසාවෙන් රැස් කරගත්ත මේ වස්තු. ඉතින් ආසාවෙන් රැස් කරගත්ත මේ රත්තරන් මිනි මුතු වගේ දේවල් වලට මේ බිඳීම බිදි බිදි යෑම එනවයි කියන කද්දාකත් ගැලපෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ උත්තරයක් තියෙනවා. ඒගොල්ලන් සමත භාවනාව කරගෙන ඉන්න පුළුවන්. සමත භාවනාවේ තියෙන රැස් කරන එකම තමයි. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය කියලා රැස් කිරීම තියෙන. ඉතින් හුඟව දෙනෙක් කැමති විපස්සනා මේ කාලේ බෑ අප්පා. ඕක මහා කරදරයි කියලා සමතේ කරගෙන ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. සමතේ කරන එකත් පොඩි දෙයක් නෙවෙයි. නමුත් විපස්සනාට ගිහිල්ලා වස්තුවක තියෙන අනිත්‍යතාවය, වස්තුවක තියෙන දුක්ඛත්වය වැටහෙනකොට කාට හරි බයක් එනවනම් ආසන්න ගතියක් එනවනම් පාළු ගතියක් එනවනම් කම්මැලි ගතියක් එනවනම් මූසල ගතියක් එනවනම් භාවනා දියුණු වෙනවා මේ මසුරුකමටයි වදින්නේ මම කියලා කොටක් වෙන් කරගත්ත දෙයටයි වදින්නේ ඉතින් බොක්ක දනවා බඩ රත් වෙනවා ඉතින් ගෝයක සිස්ටම් එකේ කියනවා ගෝයකතුමා කියනවලු ওই සංස්කාර තමයි උණු වෙවි යන්නේ කියලා. ඒ වෙලාවට 60ත් බඩ යනවා දවල්ටත් බඩ යනවා. නිින්ද යන්නේම නැහැ. දිගටම මේක නිකන් මොනවාද මේ සෙනෙහකොළ බීලා බස ගාලා යනවා. ඒ කියන්නේ භාවනාව හොඳටම යනවා. නමුත් මෙයා දන්නේ නැතුව මොකද්දෝ සංසාරේ කොටසකට මොකද්දෝ වස්තු කොටසකට බැඳීමක් ඇති කරගන්න. ඉතින් ඒක කවුරු හරි කිව්වොත් මේ බය මේ චකිතේ එන්නේ කාය ජීවිත ආසාව නිසා. ඒ නිසා ඉඳ ගන්නකොටම පරියන්කේ කාය ජීවිත নিরপেক্ষව වාඩි වෙන්න වාඩි වෙලා යම් කොටසකට ජීවිතේ බන්ධනයක් මෙහෙම තියනවා දන්නවනම් ඒක ආජෝසනය කරන්නත් ඒකට රිංග ගන්නත් එපා. ඒක පරිග්‍රහිත කරන්නත් එපා. ඒකට මසුරු වෙන්නෙත් නැතුව ඉන්න මෙයාට දානය පිළිබඳ අමුතු පාඩමක් තේරෙන්න පටන් ගන්නවා. භාවනා කරන ගමන් බණ අහනවනම් එයාට තේරෙන්න පටන් අර ගන්නවා දානාදී කටයුතු වල පිරීමක් කරහා තමයි ශීලාදී කටයුතු සිද්ධ වෙන්නේ. ශීලාදී කටයුතු වල පිරීමක් කරා තමයි සමාධිය එන්නේ. ඒ ටික සම්පාදනය වෙන්නේ නැත්නම් මෙතෙන්දී ආපහු ගිහිල්ලා අර දානෙට හිත යොදන්න ඕන. මම ওই පාවොක්කොල ඉඳද්දී ඒ මං දවස් 20 ගණක් විතර හිටියා. ඒකට මට ඉස්සරහ ඉන්න සුදු හාමුදුරු කෙනෙක් මේ පුංචි දේවල් වලට බුදුමාකාර වෙහෙසක්. හැම වෙලාවෙම බඩ දනවා, කැම දෙයක් අල්ලන්නෙත් නෑ. මේ පුදුම ආසාවෙන් භාවනා කරනවා. මොනවා වුණත් යන්නේ නෑ. ඉතින් ස්වාමීන් වහන්සේ කමඨහන් සුද්ධ කළා ඊට පස්සේ මම ගියා. මම ගියාට පස්සේ මම ගියා ස්වාමීන් වහන්සේ මම තව දවස් දෙක තුනක් යනවා. අයියෝ දිගට ඉන්න තිබ්බනේ මට ඕනකම තිබුණා. මේ ටික උගන්වන්න කියලා කියනවා. දැන් ওই ඉස්සර වෙලා හිටියන එක්කනට එයාට භාවනා හරියන්නේ නැහැ. එයාට දානේ අවශ්‍ය කියලා තියෙනවා. ඒගොල්ලෝ දානේ දන්නේ ඔය භාවනා කරාට හරියන්නේ නැහැ. එයා මොකද්ද හිතින් දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒ දානේ කරලා සීලය කරලා සමාධිය කරන්න ඕන. ඒ දාන සීල කොටස් නැතුව කෙලින්ම සමාධියට ගියාට ඊටාම පොඩි දරුවෙකුට හයි ප්‍රෝටීන් කෑම දුන්නාට පස්සේ බරපතල දේවල් දිරවන්නේ නැහැ. ඌට දෙන්න ඕනේ දිරවපු ආහාර. අන්න වගේ භාවනා කරනකොටත් සමහරෙකුට තේරෙන තමන්ගේ මසුරුකම්. එතකොට උනත් අතහැරියක් පමා නැහැ. එතකොටත් අතහැරියක් පමා නැහැ. මොකද මේ භාවනා ප්‍රතිඵලයක්. හැබැයි ප්‍රතිඵලය ලැබෙන්නේ දානයේ පිහිටීමෙන්. සීලේ පිහිටීමෙන්. ඒ නිසා පටන් ගන්නකොට දාන දීලා නැහැ කියලා භාවනා කරන්න එපයි කියන්න යන්න එපා. ඒකට කියන්න භාවනා කරගෙන යනකොට Tamanටම වැටෙයි මේ බුදුජානන්සේ කියපු පෙළම සුද්ධ කරගෙන යන්නේ. භාවනා ඥානයක් එනකොට ඒ ඥානය අනුව ආයේ සීලව දානේ සලකා බලනවා. සීලය සලකා බලනවා. ප්‍රඥාව සලකා බලනවා. ආයේ මෙතෙන් යනවා. කොහොම ලක්ෂ වාරයක් කරනකොට වලකොඩලි සමතලා වෙලා ඒ කිනාගේ මසුරුකම නැත්නම් මේ කොටස් කරන ගතිය මේක මගේ සහ මේක මගේ නොවේ කියලා අපි හැමනම් දේශී මාර්ගලයක් දාගන්නේ මේ ගමන යන්නේ. මේක භාවනාදී තේරෙනවා අරමුණේ භාවනා කර කර ඉන්නකොට අරමුණේ සීමාවල් කඩලා යනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් පිම්බීම හැකිලිම දෙකේ වෙනස නැති වෙලා යනවා. ආස්වාද ප්‍රසස් දෙකේ වෙනස නැති වෙලා යනවා. මේ වම දකුණ කියන එකේ වෙනස නැති වෙලා යනවා. එහෙම වෙනකොට මේ යෝගාවචරය තේින්න දැන් සතිය කැඩිලාද? සමාධිය කැඩිලාද? මොකද මේ අරමුණ විරූප වෙලායි කියලා. අරමුණ විරූප වීමක් නෙවෙයි වෙන්නේ. සීමාවල් නැතුව යනවා. ඔක්කොම මිශ්‍ර වෙන්න ගන්න. මේ මිශ්‍ර වෙනකොට යෝගාවචර බැලුවොත් කල්පනා කළා ඇඟේ කැලිත් නැහැ. මේ ඇතුළේ මේ පිට කියන සීමාවකුත් නැහැ. මම සහ මම නෙවෙයි කියන වෙනසක් නැහැ. ඉතින් මේකට අර ශරීර ආසාව තියෙන එක්කනට පුදුම බයක් එනවා. නිකන් හරියට බොක්කේ ඉඳද්දි පෙකණි වෙලා කඩලා ගියා. භාවනා කරන නෛර්යානික එක්කනට තියෙනවා දැන් මේ ජීවත් වෙද්දිම මට මගේ කයින් මං ටිකක් වෙන් වෙලා ඉන්නේ. මේක මේ මරණය පිළිබඳ සංඥාවක්. එයා ඒක අගය කරනවා. මෙතෙක් කල මේ මම මාගේ කියන මේ ශරීරය අනුසාධාරණ වෙනව වෙන්න කැමති නෑනේ අපි. මොත් භාවනාදී තනක් එනවා. Tamange අතේ ඔන්න ඔළුව කොටස නෑ වගේ පේනවා. අතපය නෑ වගේ පේනවා. ශරීර කොටස් නෑ වගේ පේනවා. එතකොට තේරෙනවා අපි කොච්චරක් මේකට බැඳිලාද කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න කතා කරනකොට ලොකු සංසය මතක් කරන්නේ ඔය තමන් කයර තියෙන ආශාව තමයි ඔය පෙන්වන්නේ. ජීවිතේ තියෙන ආශාව තමයි පෙන්වන්නේ. නිසා භාවනාදී ඉන්දිය ධර්මතාව වැඩෙන්න නම් ඔය කයර සහ ජීවිතේ තියෙන ආශාව අතහරින්න ඉඳ ගන්නකොටම අදිෂ්ඨාන කරන්න මම කය සහ ජීවිතය බුදුන්ට පූජා කරනවා කියලා. පුළුවන්. බුදුහාමරට දෙන්න බුදුහාමර ගන්න නැති බව දන්නවනේ. ඒ නිසා දීලා තමයි වාඩි වෙන්නේ. හැබැයි භාවනා කරනකොට සහලවනවා. සහලා ගියාම තැගේ අයිබෝක දීලා නැති වෙන ගණන් ගන්න එපා කියේ. මේ මසුරුකම භාවනාදී තාම ඓන්ද්‍රිය වශයෙන් අපිට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙනකොට ඒකට ලෑස්තිලා යන්න මසුරුකම එනවා මම මසුරුකම ආපුවාම ඒක දැනගන්නවා මේ තණ්හාවේ කැටි ගැහිමක් පෙතර තියෙන්නේ. මට භාවනා ශීස්ත්‍රයේදී හෝ නැත්තම් මේ භාවනා ඥානයක නාමයෙන් හෝ පුළුවන් ද මේ ජීවිතය අතහැරලා දාන්න. මේ කය අතහැරලා දාන්න. එතකොට බාහිර රත්තරන් මිනිමුතු අසෝ හරක් පිනවල අහන්න දෙයක් නැහැ මේක මනසින් හෝ අතාරින්න වෙනවා. ඒ අතහරන කොටයි අපිට තියෙන සංසාරේ පුරාට මේක හම්බ කරන්න නටමු නැතිල. දැන් අතහරින්න ගියාම කොහොල්ලා ටිකක් අයින් කරන්න හදනවා වගේ මේ අතින් අල්ලන්න මේ අතට අහු වෙනවා මේ අතින් අල්ලන්න මේ අතට අහු වෙනවා අයින් කරන්න බෑ. ඉතින් ඔක මරණයට පස්සේ ඇදිලා යනවනේ ෂුවර් එකටම. මරනකොට යන්නේ ඔය පොදිය තියාගෙන තමයි. ඉතින් ගිහිල්ලා ගැරන්ටි කොනක හරි ගැරන්ටි අම්මා කෙනෙක්ගේ බඩේ හරි උපදිනවා. ගෙම්බෙක්ගේ අම්මා කෙනෙක්ගේ බඩේ හැරි උපදිනවා. ඇයි මේ කොක්ක ගහගන්නේ තියෙන්නේ මේ හිටියම? ඒ කොක්ක ගැලවෙන වෙලාව එනකොට මේක අයින් කරන්න නම් මේ තෘෂ්ණාවේ එක පහුරක් මේ. ඒ පහුර මනසින්වත් අඩු ගන්න. දීලා දාන්න නම් අර මසුරුකම එනකොට ඒක නා අරසා කරන්න හදන වෙනුවට අනේ භාවනාවේ නාමයෙන් මම මේක දීලා දානවා. කාය ජීවිතයක නීලා දානවා කියනකොට යාට තේරෙනවා මේක පරියන්කේදි විතරක් නෙවෙයි සක්මණේජි විතරක් නෙවෙයි අර බාහිරේ තියෙනවන යම් බන්ධනයක් යම් සුවිශේෂී ආශාවක් අපි දැනගන්න කොහොමනම් මරණ ජීව අතාරින්න වෙනවා ඊට ඉස්සෙල්ලා මේක අතාරින්න බැරිද කියලා අමාරුයි අමාරුයි ඒ වුණාට මේ උත්සාහය තමයි යෝගාවචරය කියන්නේ මේ උත්සාහය තමයි තපස කියලා කියන්නේ මේ උත්සාහය තමයි ආතාප වීර්ය කියලා කියන්නේ. ඒකේ පොඩි ජොලි කැලලක් තියෙනවා හැබැයි. ජොලි කැලල කියන්නේ මේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ කඹ අදිනකොට දෙන්නත් අදින් අල්ලගන්න එපා ඒ කඹේ. දෙපැත්තට වෙදිලා කිටි කිටි අදින වෙලාවේ පරදින බව දැනගෙන මේ පැත්තේ කට්ටියම කඹේ ඇතෑරියා මොකද වෙන්නේ කියලා. එහා පැත්තේ කට්ටිය හොම්බෙන් යනවනේ. නිසා කට්ටිය කතා වෙන්න ඕනේ දිනනවා නම් ඇදපන් අපිට තේරෙනවා නම් පරදිනවා කියලා සේරම එක සැරේ අතාරපියම් කියලා. අපි එහා පැත්තට මොකද වෙන්නේ? අන්න වගේ මායාවේ හොම්බෙන් යෑමක් සිද්ධ වෙනවා. මායාව පැත්තේ අල්ලලා තියෙනවා. කිටි කිටි අල්ලන්න අල්ලන්න එයා අල්ලනවා. පරදින බව දන්නවනම් ඉඳා කියලා දීපුවාම මාර්යාට ඩීප් හීට් ගන්න වෙනවා කොන්දේ අමාරු. කොන්දම් මාරුවා සිද්ධ වෙනවා. මේක සෙල්ලමට සිද්ධ වෙනවා භාවනාවේදී. ඉඳලා හිටලා ඔක්කොම නිකන් දීලා දීලා දැම්මට පස්සේ තේරෙනවා ඒකේ පුදුම පුදුමාකාර නිදහසක් ඒ වෙලාවේ තේරෙනවා. පොඩි වෙලාවකට. තමයි මේ ආශාවෙන් අල්ලගත්ත කෝකු මසුරු කරපු දේවල් ආරක්ෂක සංවිධාන දාලා හම්බ කරපු දේවල් අතහැරලා යන වෙලාව එනකොට මේ මහ පුදුමාකාර දෙයක් තියෙනවා. ඒකෙදි කියලා තියෙනවා භාවනා කරනකොට අපිට කාට හරි විශේෂ ආසාවක් හෝ විශේෂ තරහක් තියෙනවා කියලා හිතමු. ඉතින් ඒක නැවත නැවතත් ඉද්දෙන්න ගන්නවා. කෙනෙහෙන්න පටන් අර ගන්නවා. එතකොට ඒ ආශාව තියෙන කෙනා අපි දැනගෙන කොහොමවත් මරදී අතාරින්න වෙනවයි කියලා ඒක හිතින් අතහැර ගන්න පුළුවන් නම් අනිට කිසాగෞතමී දරුවාත ඇහැරලා ඇවිල්ලා බුදුහාමුදුරට ඇවිල්ලා කියන සාංශය ඒක තිබිච්චාවයි මාව නිවන් දක්වන්න කියලා. මෙතෙක් මේ දරුවම එකම බැඳීම එකම ආසාවදී මැරෙලයි කියලා හිතන්නේවත් නැහැ. ඔයානේ යනකොට යනකොට මරණය ඇහිලා ඇහිලා කියනවා ස්වාමීන් වහන්සේ මන් දරුවා විසි කරා. මාව ගොඩගන්නේ කියලා ආස කරන දේ හිතින් අතහරිනවා. ද්වේෂ කෙනෙක් ඉන්නවා නම් හිතින් සමාව දෙන්න. භාවනා කරනකොට තමන් ද්වේෂ කරන කෙනෙක් ඉන්නවා නම් එයා ඉස්මතු වෙයි. ඒක හිතින් අතහැරියත් මහ පුදුමාකාර සාන්තියක් ඇති වෙනවා. ඊට පස්සේ ගිහිල්ලා මේ සාන්තිය දැක්කට පස්සේ මේ මිනිස්සු හම්බෙලා කියන්න පුළුවන් අනේ මම මේ දෙකල් ඔබතුමත් එක්ක වෙන තරහක් තිබ්බා. මම ඒක හිතින් අතහැරියා. එතකොට මේ මිනිස්සු බනින්න පුළුවන් ස්තුති කරන්නත් පුළුවන්. මේකට සරුවච්චන් වහන්සේ සඳහන් කරන්නේ කාට හරි අත්තරක් දක්ුණා නම් භික්ෂුන් වහන්සේලා අතර ළඟට ගිහිල්ලා ආපත්‍ති දේශනා කරන්න කියනවා. මම ඉතින් අපත්‍යක් වෙලා තියෙන දේශනයි. ඒකට එයා කියනවා ආයතින් ආවුස සංවරියාත කියලා ඉස්සරහට ඇවැත්නේ වැරදි නොකරන්න වග බලාගන්න කියනවා. උන් ආයති සංවරය තමයි ශාසනයේ පණ. වෙච්ච වැරද්ද ප්‍රකාශ කරලා ඒක ඉතින් සමතුලිතපත් කරලා ඒක නගෙන් සමාව ගන්න. සමාව ගන්න කියන්නේ බැඳ වඳලා සමාව ගන්න ඕනකමක් නැහැ. බාලයෙක් ළඟ වුණත් ආපත්‍ය දේශනා කරන්න පුළුවන්. ඒක සංඝ සමාජයේ තියෙන බරවත් ආයුධයක් අපට. අපි ඇති වර්ධින්නේ නැත්තේ. අපි කවුරු හරි හාමුදුර කෙනෙක් හම්බෙලා කියලා කියන මෙන්න මෙහෙම දැක්ුණා. මම ඉතින් වැරද්දක් සිද්ධ වුණා මට සමා වෙන්න. එතකොට ඒකන කතා කරලා කියන හොඳයි ඉස්සරහදී මේක ආයිති සංගරේ පීටන්නේ කියලා. ඒ නිසා භාවනා කරන්න කරන්න වී කරලකට කිරි වදිනකොට වගේ පහත් වෙන්න පටන් ගන්නවා. Taman දන්නවා මේ ඔක්කොම accounts balance කරගෙන යන්න ඕන. කිසිම දෙයක් ඔක්කක් හිතේ තියාගෙන ආසාවක් හිතේ තියාගෙන හිටියොත් ඔයින් යන්න බෑ. දැන් මේ කරන්නේ බයට නෙවෙයි. අපායට බයමුත් නෙවෙයි. දෙයනාංශයට බය මුත් නෙවෙයි. ආයති සංවරේ නාමේ. ඉදිරියට සංවර වීමේ නාමේ. සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන ආයති සංවරේ පීඨනවා නම් ඉතින් සජීවී ශාසනය කියන්නේ ඒකයි. එනිසා වැරදි නොවෙන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තමයි බරපතල බන්ධනයක් ඕ බරපතල කාටවත් තරහක් තියෙනවා නම් හිතින් සමාව දෙන්න. හිතින් ඒ තියෙන බන්ධනේ අතහැරලා දාන්න. ඒ කියන්නේ පරියන්කේකදී වෙන්න පුළුවන් සක්මනකදී වෙන්නේ. මේක හත්තර සැරේ 10 15 සැරේ වෙනකොට අදාළ පුද්ගලයා ඉන්නෝ නම් කියලා සමාව ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ මසුරුකමක් තියෙන දෙයක් තියෙන එක අතහරින්නත් පුළුවන්. ඊට පස්සේ ඒකේ එයත් එක්ක තියෙන අතිරේක බන්ධනය ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේකට කියන්නේ psychological wounds අපේ හිතේ යටිපහුව වෙච්ච මානසික ගැටලු මතුවෙන්න පටන් ගන්නවා භාවනා කරනවා. උනාට පස්සේ ඒක ප්‍රකාශ කරලා කාට හරි ඒකට පෙර සංසාරේ වුණත් එන්න ඉඩ තියෙනවා. මේ ජීවිතේ මුලින් වෙච්ච වුණත් එන්න ඉඩ තියෙනවා. ඒක නිකන් හිප්නොටික් සජෙෂන් එකක් වගේ ඔය මොනවාද අපි කියන්නේ මෝහන කරලා ගන්නේ. ඒ වගේ හිතට එන්න තියෙනවා. එන්නවයි කියන්නේ සුවවීමක ලකුණක්. අපි මේ දෙක රහසක් හංගගෙන ඉන්නවනේ පුද්ගලිකයි රහසිකතයි කිය. ඒ සියල්ලම භාවනාවට බාධායි. මේ ශාසනේ නෑ රහසක්. මේ ශාසනය බුදුජානකේ සඳහන් කරලා තියෙන්නේ තථාගතප්ප වේජිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පටිච්චන්නෝ මහණේ සර්වඥ දේශිත ධර්ම විනය හෙලි කරන්නේ බබලයි වැසුනේ නොම බබලයි ඒකට අපිට හැම කෙනෙක්ම පේන්නේ සහෝදරෙක් වගේ හැම කෙනෙක්ම පේන්නේ පව් සමා කරගන්න තියෙන අවස්ථාවක් වගේ වසංගන්න දෙයක් නැහැ ඒ නිසා භාවනා මුලදී හරියට පුද්ගලිකයි රහසිගතයි අන්තිම වෙනකොට කිසිම රහසක් නැහැ බුදු ජානසේ සදාහන් කරන උඹලගේ හිතේ දැක්කානම් ඇහුවානම් බින්දානම් හිතුවානම් ඒ සේරම මම දන්නවයි කියලා. ඒක වසන් ගන්න බෑ. අපි බුදුහාමුදුරගේ විශ්වාසය ඇවිල්ලා කොයි වෙලාවක හරි අර හිතේ තියෙන කහට මනසින් හෝ හිතින් හෝ ඒක අතහැරලා දාන කලාව පුරුදු වෙන්න පටන් ගත්තා නම් භාවනා ඉඳගන්නේ කොයි වෙලාවද කියලා බලන්නේ. ඒ තරම් ආසාවක් එනවා. හරියට ලෙඩ රෝග සුව වෙන වෙලාවක් වගේ. කට්ටක් කන්නදලා කට්ටක් කරන් දැම්මා වගේ එන්න පටන් අර ගන්නවා. ඒ නිසා භාවනා පරියන්කවලදී එතන භාවනා වැඩමුළුවේදී සමහරුන්ට නිකන් අත්තටු ආවා වගේ. පුදුම සතුටක් එන්න පටන් ගන්නවා. වෙනද නොතිබිච්ච පෞරුෂත්වයක් එන්න පටන් ගන්නවා. වෙනද නොතිබිච්ච දුර්ලභම දකින්න පටන් අර ගන්නවා. ඕන කෙනෙක් එක්ක බෙදා ගන්න පුළුවන් ගතියක් එනවා. එතකොට manussකම එළියට එනවා. ඒව නැත්තම් අපි හරිම කුඩු කේරු జాතියක්. අපි අපේ රුචිකම් වලට අහු වෙච්ච කුඩු කේරු ගතියක් තියෙන. ඕකත් එක්ක මැරුණොත් අනිවාර්යයෙන්ම කුඩු කේරු දැනක තමයි යන්න තියෙන්නේ. ඒ නිසා මේක දිත්ත ධම්ම වශයෙන්ම මේ ආරසා කරන දෙයක් මේකේ නෑ. රහසක් කියලා දෙයක්වත් නෑ, වස්තුවක් කියලා දෙයක්වත් නෑ. රහසක් තියෙනවා නම් මතක තියාගන්න ලබන ආත්මයට යනවා. දැම්ම හෙලි කරලා ඒක සුද්ධ කරගන්න මේ අද බව දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා